අවසරයි ගෞරවනීය මහා සංඝරත්නයේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ඉස්සනෝනේ බ්‍රහස්පතින්දා සත්‍යපතානීපත නිතිපතා පවත්තන ධර්මදේශනාටයි ඇස්සලා ඉන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වනවා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ කින්නකෝ භෝගෝතම අන්තවා ලෝකෝ ඉදමේව සච්ඡං මොහග මඤ්ඤಂತಿ එවං දිට්ටි භවං ගෝතමෝති තී කරුකටීතු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිස්සන්වනේ බ්‍රහස්පතින් නමේ පවත්වන ධර්ම දේශනාව සඳහා නැත්නම් දේශනාවලිය දේශනා මාලාව සඳහා මේ අග්ගි වච්චගොත්ත සූත්‍රය ඉදිරියෙන් තියාගත්තා. අපි අනුව මේ වෙනකොටත් දේශනා දෙකක් පවත්වලා තියෙනවා. අද තුන්වෙනි දේශනාව මගේ සටහන් වල හැටියට. ඉතින් එතනදී සරුවචන් වහන්සේ සහ අග්ගි වච්චගොත්ත කියන බ්‍රාහ්මණයත් අතර ඇතිවෙච්ච එක විදිහක සුවද සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් මේ අවුරුදු 2006 කට ඉස්සෙල්ලා වාර්තාගත වෙලා තියෙන හැටි. ඉතින් ඒක නැත්නම් මේ කතාව නැත්නම් මේ කියන කාරණාව මේ අගිවච්ඡකොත්ත සූත්‍රයේ පමණක් නෙවෙයි සඳහන් වෙන්නේ සරුවචනාංශයේ සමග සමකාලීනව හම්බෙච්ච බොහෝ දෙනෙක් අතර මේ වගේ එවකට පැවතිච්ච දාර්ශනික ප්‍රශ්න සරුවචනාංශයේ ඉදිරිපත් කරලා සරුවචනාංශයේ මත විමසීමක් කරලා තියෙනවා සමහරු විරුද්ධ විදිහටපත් කරලා තියෙනවා සමහරු සහතික කරලා දැනගන්න ඉදිරිපත් කරලා තිනවා. ඉතින් ඉදිරිපත් කිරීම සාකච්ඡාවකට ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට යොමු වෙලා තිනවා. ඉතින් ඒක වැදගත් නිසා ආනන්ද මහස්වාමීන් වහන්සේ ධර්ම සංගායනාවේදී එවුවා සූත්‍ර වශයෙන් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල වශයෙන් අපිට අද කියවන විදිහට වාර්තාගත කරලා තිනවා. ඒක බොහොම වැදගත්. වාර්තාගත කිරීම මහාන ඉතිහාසයේ. ඉතින් ඒක තේරවාදී වන අපට ආඩම්බරයකුත් එක්කම. ඒ මොකද ඒකේ භාෂා විලාසය, ඒ මාත්‍රිකා, මේ අවුරුදු මෙච්චර ගාණක් මේක අරස වෙලා තියෙන හැටි. ඒකම අදටත් ඒක අපේ ජීවිතේට බලංගුයි. අපේ ජීවිතේට කිලිම සම්බන්ධයි. ඉතින් ඒ මොකද අපි මේ භාවනා කරන නිසා පැවිදි වෙච්ච නිසා. නමුත් ඒක සඳහා විශේෂයෙන් හිත යොදලා බලන්න ඕනේ. එහෙම නැතුව අපි සාමාන්‍ය ගත කරන පැවිද්දේදී අපිට මේක අදාළ වෙන්නේ නැහැ. ගැඹුරු සූත්‍ර අපිට තේරෙන්නේ නැහැ කියලා අපිව දන්න ටිකක් කටපාඩම් කරන ගත කරාට මේක කියුවට සමහරට තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් කොහොමද ඒක අපේ ජීවිතේ සම්බන්ධ වෙන බව තේරෙන්නේ නැහැ. ඒ වගේම තේනවා ਸਰවචනාංශයේ කොයි වගේ තැනකද මේ ධර්ම චක්‍රය පිහිටුවේ. ඉන්දියාව කී වෙනකොට කොච්චරක් මේ වගේ කෙලවරක් කරගන්න බැරි දාර්ශනික ප්‍රශ්න රාශියක මැදිහත් වෙලා හිටියා. නමුත් ඒක ලොකු මානව චින්තනයේ දියුණු අවස්ථාවක්. මොකද මිනිස්සු ඒ ඒ පැති යනෝ හිතන්න පටන් ගත්ත වෙලාවක්. ඉන් සරුවචනාංශයකට ඒ කොටක් චෛත්‍යයක් හදව කොට බලන්දුවා වගේ ඒවට සරුවචන උත්තර දීපු සාකච්ඡා තමයි මේ මං කිව්වේ ත්‍රිපිටකයේ විවිධ තැන්වල දැකන්න හම්බ වෙනවා. ඒකද මේ අග්ගිවච්ඡපොත්ත සූත්‍රය මේ මාත්‍රකාටම පින්ඩනේ සම්පින්ඩනේ කරලද සූත්‍රයක්. ඉතින් ඒකෙදී එවකට තිබිච්ච අභ්‍යාගත වස්තු කියලා මේවට කියන්නේ උත්තර නොදෙන ප්‍රශ්න. ඒව නැත්තම් ඉවතලන ප්‍රශ්න. සාකච්ඡාට නොගන්න ප්‍රශ්න රාශියක් තිබිලා තියෙනවා. ඉතින් ඒක කවුරු හරි මේ වගේ පිටසක් එකතු අපි සාකච්ඡාවක් කරමු කියන කවුරු හරි මේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. මෙන්න මෙහෙම විසඳිච්ච ප්‍රශ්නක් තියෙනවා ඔබතුමා මොකද කියන්නේ? එතකොට කවුරු අදහස් ඉදපන්. ඉතින් අනිත් එක නෑ නෑ නෑ නෑ. ඒකට මෙන්න මේ මේ විදිහේ විවාද පහල වෙලා තියෙනවා. ඒක කොහොමඩක්වත් වැරදි. ඒකට උත්තරේ මේකයි කියලා ඒ කියන්නේ පැත්තට ඉදපත් කරනවා. ඉතින් දෙගොල්ල මේක සාකච්ඡා කරමින් යනවා කෙලවරක් නතු පටන් ගන්නවා කෙලවරක් නතු සාකච්ඡා කරනවා කෙලවරක් නතු ඉවරයි ඉතින් ඒක කොහොම එකතු වෙලා තිබුණා පින්ඩනේ වෙලා දස අභ්‍යාගත වස්තු වශයෙන් ඒක ඉතින් ත්‍රිපිටකයේ තැන් තැන් වල තියෙනවා ඉතින් මේකෙදී අපි මෙතෙක් සාකච්ඡා කරේ මේ ලෝකේ සදාකාලිකද කියන ප්‍රශ්නේ ඒ සර්වචනාංශයකට ඒ අග්ගවච්ඡගත මේ පරිබ්‍රාජක බුදුහාමන ගහනවා කිම බවත් ගෞතමෙනි ඔබතුමා මේ <clears throat> ලෝකය සදාකාලිකය අනික් සියල් අදහස් හිස්ය කියන මේ <clears throat> දෘෂ්ටිය මතේ පිහිටනවාද කියලා. එන් සරච්ඡන්ස කියන මම සදාකාලිකයි කියන මතේ පිහිටලා නැහැ. අනික් සියල් බොරුයි කියන්නේත් නැහැ. මට වෙන දික්කයක් නැහැ. ඒකට අග්ගවච්ඡගත අහනවා ලෝකේ එන උච්ඡේදයේද සදාකාලික කියන එක අනිත් පැත්තද කියලා. ඒකමයි සත්‍යයේ අනික් ඔක්කොම බුරුද කියලා. ඒතර සර්වඥාන්සේ සඳහන් කරනවා තථාගතයන් තථාගතයන් වහන්සේ මේ උච්ඡේදවාදයේ නැත්නම් සාස්ත්‍රවාදයේ අනිත් පැත්ත නැත්නම් මරණය සියල්ල හමාරයි කියන පැත්ත ඒකමයි සත්‍යය අනික් සියල්ල බොරු කියන එක පිළිගන්නේ නැහැ කියන්නේ. ඊට පස්සේ දැන් මේ අද අහන ප්‍රශ්නේ අහනවා අන්තවා ලෝකෝති ඉද මේව සත්‍යම් ඕගමඤ්ඤන්ති වාත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ මේ ලෝකයේ දේවල් වල කෙලවරක් තියනවා කියලා හිතනවාද? අන්තයක් තියනවායි කියලා හිතනවාද? ඒකට විරුද්ධව යන අනික් සියල්ලම බොරු කියනවාමයි කියන මතේ ඉන්නවාද කියන එකයි ප්‍රශ්නේ. ඉතින් ඒකට සර්වචනාංශාර පුරුදු උත්තරේමයි දෙන්නේ මේ අගිය මම එහෙම ලෝකයේ අන්තයයි කියන මතේ නෑ. ඒ අන්ත නැතයි කියන සියලු මත බොරු කියන්ට යන්නෙත් නෑ. මට එහෙම දික්තියක් නැහැ කියලා. ඉතින් අපි මේ භාවනා කරනකොට මහානකම් කරනකොට අපිට කොහොමද මේ අන්තයක් තියනවද නැද්ද කියන කාරණා විශ්මතුයි. ඉතින් මේ සූත්‍රයේ දුඟක් වෙලාවට ඒ කාරණාව තමන්ගේ ජීවිතයේ රූපෙට බලපාන්නේ කොහොමද? වේදනාවට බලපාන්නේ කොහොමද? සංඥාවට දේවල් හඳුනා ගැනීම සඳහා ලකුණු තැබීම සහ ලකුණු අනුව හඳුනා ගැනීමට කොහොමද මේ අන්තයක් තියෙනවද නැද්ද කියලා බලපාන්නේ. එහෙම නැත්නම් මේ සංස්කස් කිරීම සංස්කාර රැස් කිරීම වල අන්තයක් තියෙනවද කියන කොහොමද බලපාන්නේ. ඔය විඥානය කියලා දේවල් වෙනකොට හඳුනා ගැනීමේදී අන්තයක් ඇත්තේද නැත්තේද කියන එක තමයි මේ සාකච්ඡා කරන්න හදන්නේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ අන්තයක් තියෙනවද නැද්ද කියලා බලන එකේ තමන්ගේ පංචස්කන්ධයට සම්බන්ධ කරලත් කියත හැකියි. මගේ මේ රූපය මෙතනින් මම මෙතනින් එහාට මම නෙවෙයි කියලා අන්තයක් තියෙනවා. ඉතින් සාමාන්‍ය ලෝකයා උද්දම් පාදතල අදෝකේස මත්තකා තචවරියන්තම් පුරන් නානාප්පකාරකං අසුචිනෝ පච්චවේක්කති කියලා මේ ශරීරයේ අන්තේවල් දකින්නේ කෙස්වල ඒකාන්තයක් පාදාන්ත ඒකාන්තයක් වටේට හැම පිරිකෙව කොට ඇත්තා වූ මේ කය. ඉතින් මේක මම මේ පිට මම නෙවෙයි කියලා ඔන්න අපි හදා ගන්නවා. මේකයි මගේ මගේ යන්තේ. මගේ කයේ යන්තේ මේකයි කියලා හදා ගන්නවා. ඊට පස්සේ එයින් මම නොවේ කියලා කොටසක් හැදෙනවා. ඉතින් එතකොට අරගලයක් පටන් ගන්නවා. මේ ටික මම මේ ටික මගේ නෙවෙයි කියලා. ඉතින් ඒක පිළිගත්තා වගේ තමයි ඉතින් දෙතිස් කුණප භාවනා කරනකොට පේන්නේ. නමුත් සරුවචන් වහන්සේ මේක ඒකමයි සත්‍ය අනික් සියල්ල බොරු කියන්නේ නැති වෙන්න කියනවා. දැන් කට ඇරියට පස්සේ කට ඇතුලේ තියෙන වාතය ඇතුලේද පිටතද? බුදේ තියෙන වාතය අභ්‍යන්තර වාතයේද ඇතුලේ තියෙන වාතයේද? කැමටික ගන්න ඉස්සලා බාහිරයි කෑවට පස්සේ ඇතුලේ. ආශ්වාසය කරන්න ඉස්සලා වාතය පිට ආශ්වාසය කරාට පස්සේ ඇතුලේ. ප්‍රසවාසය කරන්න ඉස්සෙල්ලා ඇතුලේ ප්‍රසවාසය කරාට පස්සේ පිට. එතකොට මේ හැම එකේ ගනුදෙනු නවදොරකින් ගනුදෙනු වෙන මේ ශරීරය කියලා ගත්ත මේ කලාපේ මේ සමූහයේ අන්තයක් ඇතය අන්තයක් නැතය කියලා පිළිගන්නකොට විද්‍යාව නැත්නම් භෞතිකවාදයේ අන්තයක් ඇතේ කියන කට්ටිය. ආධ්‍යාත්මික කරන කට්ටිය මේ කය විතරක් නෙවෙයි හිතකුත් තියෙනවා කියලා තාපත්තක් හදනවා. මේ කය කියලා ගත්ත එකත් උදි මැරිච්ච වෙලා ඉපදිච්ච වෙලා මැරෙනකම්ම පෙරලෙනවා. වෙනස් වෙනවා. හැම හැකින් කනකින් දිවෙන් නාසයෙන් මේ හිදුරෝලින් හැම වෙලාවෙම ගණිතයට වෙනවා. එතකොට ඇතුළත පිටත කියලා අන්තය හොයාගන්න එක හරිමම. ඒ නිසා සර්වචන් වහන්සේ අන්තයක් ඇත්තේ කියන මේ කතාවට එකඟ වෙන්නේ නමුත් භාවනා කරනකොට එහෙම එකකින් තමයි පටන් ගන්නවා වගේ පේන්නේ. මොකද මේ තිචිස් කුණපේ අල්ලගෙන තමයි මම කියාගන්නේ. නමුත් ඔප්පු කරන්නේ භාවනාවෙන් ඒක මගේ නෙවෙයි කියන එක තමයි. ඒ නිසා පටන් ගන්නෙදී මේ අනුභව ශික්ෂාවේ අනුභව කිරියාවේ අනුභව ප්‍රතිපදාවේ පටන් ගන්නෙදී අන්තයක් ඇතුළේ පටන් අරගන්න. ඒ භාවනා නිම වෙන්නේ ඒ සීමා මායියාවල් දාවල් දාගත්ත තීන්දු කරගත්ත මේ සමූහයේ නැත කියනක ඔප්පු කරපු දවස තමයි භාවනා ඔප්පු වෙන්නේ. විපස්සනා සාර්ථක වෙයි. ඒ නිසා පටන් ගන්නකොට අන්තයක් තියෙනවායි කියන මේ ගමනේ දියුණු වෙලා දියුණු වෙලා දියුණු වෙලා යනකොට භාවනාවේ Taman මේ ගත්ත නිමිත්ත නැත්නම් ගත්ත අන්තය දැනගන්න ගත්ත මේ රූප කලාපය එතන නැහැ කියලා සාක්ෂාත් කරගත්ත දවසේ එහෙම නැත්නම් ඔප්පු කරලා දැකපු දවසේ Tamange ඇස් දෙකෙන්ම දැක්කා වගේ එදාට තේනවා පටන් ගන්නකොට පටන් ගන්නකොට රූපයක් ඇති බව තිබිලා පටන් ගත්තට කරගෙන කරගෙන යනකොට ඒක නැති වෙනවා. මේ නැතිවීම අහම්බයක්වත් ඉන්ද්‍රජාලයක්වත් භාවනා වැරද්දක්වත් Tamange දෝෂයක්වත් නෙවෙයි පටන් ගන්නකොට ඇතයි කියලා පටන් ගත්ත දේ නැති කරපෙන්නීම තමයි විපස්සනා කරන්නේ. ඉතින් මේක තව විවිධ පැති වලට කඩලා පෙන්වන්න පුළුවන්. යම් වේදනාවක් හටගත්ත වෙලාවක ඒක අන්තයක් ඇති කියලා හිතන කට තමයි බේත් බොන්න හදන්නේ. මේ මේ බේත් බිවට පස්සේ මේ ලෙඩේ තනිප වෙනවා ඉවරයි. නමුත් ඉවරයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ වෙන ලෙඩකටපත් වෙනවා. වෙන වෙන අමාරුවකටපත් වෙන නිසා කිසිම ලෙඩකම අමාරයක් නැහැ. අපි ගත්තොත් වේදනාව කියලා කියන්නේ දුක් වේදනානේ. ඒ දුක් වේදනා අපිට තියෙන්නේ අපිට දැනෙන මට්ටමේ යටට තල්ලු කරලා තියානිනවා. කාපට් එකකට දැම්ම මිසක් එකම වේදනාවක්වත් උපත්ති දවසල මැන්නකම් ඉවරයක් නැහැ. ඒක ඉතින් අර පොඩි වේදනානාශකයක් දාලා නැත්නම් වෙන දෙයකට බබාගේ අවධානය යොමු කරලා මේක යටපත් කිරීම විතරයි කරන්නේ. ඒ නිසා මේ බව නොපෙන්වා මේක අන්තයක් තියෙනවා කියන සාත්‍රය තමයි වෛද්‍ය සාත්‍රය කියන්නේ. අමු බොරුවක්. කවදාකවත් මේ ලෙඩ, කවදාකවත් මේ වේදනා නැති කරන්න මේ අපි වේදනා සාගරයක ජීවත් වෙන්නේ. අපි කොහොම මේ කියන්නේ මේ අසවල් ලෙඩ නතර කරයි කියලා. ඉතින් අපි දන්න කාලේ සය රෝගේ නතර කරලා දැන් ආයෙමත් වෙනවා. පොලියෝ නතර කරලා දැන් ආයෙමත් වෙනවා. මේ වගේ ප්‍රධාන මැලේරියා නැතර කරලා දැන් ඩෙන්ගු මත වෙලා තියෙනවා. එකක්වත් නැති කරලා බෑ. නැති කරන්න බෑ. මේ පටන් ගත්ත දවසෙල්ල ඒවයි වෙස්මාරු කර කර එනවා. ඊ අපි කියනවා අරකට ඇණී ගැහුවා, අරකට පළස්තරයක් දැම්මයි කිය. වලක්වන්න බෑ. අපි ජීවත් වෙන්නේ වේදනාව පහින් එකක් කරගත්ත ජීවිතයක. ඉතින් මේකේ අන්තයක් හොයන කට්ටිය හිතනවා වේදනාව සනීපුණාට පස්සේ භාවනා කරන්න. වේදනාව පහින් පුණාට පස්සේ මම අර වැඩේ කරන්න. වේදනාව සනීපුණාට පස්සේ මේ බුබ්බට කතා. කවදාකවත් ඉවර වෙන්නේ නැහැ මේකේ. වේදනාව තියෙද්දි භාවනා කරන්න බෑ නෑ නැති වෙච්චාම කොහොමවත් බෑ එදාට ඔය ටෙටි අපි පෙන්කෙලින්ට පටන් ගන්නවා ඒ නිසා මේ තියෙන එකම අන්තයක් තියෙනවයි කියලා ගන්නෑ අන්තයක් නෑයි කියලා ගන්නෙත් නෑ වේදනාව යම් ප්‍රමාණයකට පාත් කරගන්න පුළුවන් වෙනකන් යම් බබාන අඬන වෙලාවේදී කිරි දීලා නැතර කරන්න බෑ සූප්පක් කරලා දීලා බබා අඬන එක නැතර කරගන්න එක විතරයි වෛද්‍ය විද්‍යාවෙන් කරන්න පුළුවන් වෙන්නේ ඉතින් අද කොච්චරක් අපේ ජීවිතවලට වෛද්‍ය ශාස්ත්‍රය බලපාලා තියනවාද? ඒ මොකද මේ වේදනාවල අන්තයක් ඇත්තේය, ලෙඩක නිමාවක් ඇත්තේ කියලා අපි හිතනවා. ඒ වගේම දෙයක් හඳුනාගත්තහම අපි කිව්වොත් මේක අයලහරකා මේක මීහරකා මේ එලහරකාගේ පෞද්ගලික ලක්ෂණ මේ මීහරකාගේ පෞද්ගලික ලක්ෂණ කියලා මේ දෙන්න හඳුනා ගැනීමට අපි සලකුණු තියනවානේ. ඉතින් අපි දන්නවා මීහරකා කළු පාටයි එලහරකායි කළු චේනත් පුළුවන් අනම්මනම් තියෙනවා. ඒ මූරා කියන හරක ගත්තාම ඒක ආයෙත් ඔළුව සුදු පාටයි, කකුළු සුදු පාටයි, අනික හරිය කළු පාටයි. ඒක මඩට අහන්නෙත් නැහැ. ඌ කිරට හදන මීහරකේ. ඉතින් ඌදියා බලනකොට එළ හරකයි මීහරකයි අතරමැදට වගේ ඇවිල්ලා. ඉතින් ඒකෝර දැන් මේක මොන පැත්තට දාන්නද කියලා බැලුවොත් අපේ සංඥාව පොඩ්ඩක් හැලැප්පෙනවා. මොකද කළු හරකා කළු පාට, මීහරකා කළු පාට එක මඩට අදින එක බරට හොඳයි. එළ හරකා ගොඩට හොඳයි. ඒක විවිධ වර්ණයි කිව්වට ඔය එක જાතියක් කියනෝ දෙකටම නැහැ. ඔය එතකොට අපි නිකන් කරකොලත ඇරියා වගේ මොකද ඒ තරම් අපව දැඩිවට අරගෙන. එලහරකා එලහරකාමයි මිහරකා මිහරකාමයි මිහරකා මඩරයිනවා එලහරකා ගොඩට අදිනවා කියන දරුවන්ට උගන්වනවා. ඉතින් අත් දෙක අරගෙන දරුවක බලනකොට පේනවා මූර හරකෙක් දැක්කොත් මේක කිරට හදන මීහරකෙක්. ඒක ඇත්තට මඩට ගැලපෙන්නේ නැහැ. ඒ එලහරකෙක් වගේ. හමත් වෙනස්. ඒ චූදියා බලපුවාම පෙන්නපුවාම අම්මා එකක් කියනවා තාත්තා එකක් කියනවා. එක ගුරු එකක් තියෙනවා අනිකුර තව එකක් තියෙනවා. මේ සංඥාවක පටලැවිලා මිනිස්සයා පුදුමාකාර විදිහට වැඩිට අල්ලගත්තදී ඔප්පු කරලා පෙන්නන්න තමයි මේ වාද විවාද කරන්නේ. ඒ නිසා දන්නවනම් මේ සංඥාවල කවදාකවත් ඉලක්ක ඇඳලා දෙක වෙන් කරන්න බෑ. අඩුම ගාණ කියනවනම් සර්වඥාන්සේ පෙන්වන්නේ සැප දුක් වේදනා දෙක අතර මැද දෙන ඉලක්ක ඇඳලා දෙක වෙන් කරන්න බෑ. ලාභ පාඩු කියන දෙක අතර ඉලක්ක ඇඳලා වෙන් කරන්න බෑ. යස ආයස කියන එකේ විරක්කලා පෙන්නන්න බෑ. හරි වැරදි කියන එකේ සුභ අසුභ කියන එකේ විරක්කලා පෙන්නන්න බෑ. මේ සංඥාව අසරණ වෙන තැනට එනකොට මේ අපි හරි අපහසුකටපත් වෙනවා. ඒක තමයි මේ ඉසුමු හිස්සීමුජා වෙනවයි කියලා කියන්නේ. අසහනී කියලා කියන්නේ ආතතිය කියන්නේ අපි යමක් මේකමයි කියලා නිත්‍ය වශයෙන් අල්ලගෙන ඉනවා. අල්ලගෙන ඒ වැරදියට අල්ලගත්තක ඔප්පු කරන්න මුළු ජීවිතේම නාස්ති කරනවා. මම UNP වුණොත් ඒ ඔන්න ශ්‍රී ලංකාවට විරුද්ධ වෙනවා. ශ්‍රී ලංකාව වුණොත් ඒ දැන් දැන් තියෙන සමෝහ සභාග රජයක් වෙච්චාම දෙකොල්ලම අංජබජා. දැන් තියෙන අලි අච්චාරුවක්. ශ්‍රී ලංකාව දැන් දැන් UNP දැන් දැන් කැබිනට් එක ගත්තාම ආරාමචියක් තියෙනවා මේ ඇමතියක් තියෙනවා. කාගේ ළඟට යන්නද දැන් කොළපාර සෙට් එකක් අඳගෙන ගියොත් එහෙම අවාසියට ඉන්න ඉඩ තියෙනවා දැන්. ඒ මොකද අපි අර ගත්ත සංඥාව නැහැ. මේක නිසා දෙමාපියන්ට දරුවන්ගේ හැසිරීම තේරුම් ගන්න බෑ. අත්තම්මලට පුතලා හිතන්න බෑ. ඒ තරම්ම ඒගොල්ලෝ දැඩි මත දහරි වෙ ඉන්නවා. ධර්ම પરම්පරාව මොනම සංඥාවක්වත් ගන්න නැහැ. දේශීය ඌරුව ආගම જાතිය මොකක්වත් නැහැ. සැපෙහිීමේ ගමනකට යනවා. මේ වෙහෙස තියෙන්නේ මේ දේශීය ලාංඡනය උරුමය දැඩිව ගත්ත එකන හරියට පෙළෙනවා. අනිත් එක නම් ඉතින් මොකද කරන්නේ ඉතින් પરම්පරාවෙන් પરම්පරාවට මේවා වෙනස් වෙනවා වෙනස් වෙන්නේ මොකක්ද නෙවෙයි සංඥා වෙනස් වෙනවා දැඩි මත ගත්ත මනුස්සයට පෙලෙන්න වෙනවා එතකොට පුත්‍රජානංශේ අපිට තියලා තියෙනවා අන්තයි කියලා මේක ගන්න එපා. එහෙම නැත්නම් අන්තයි කියලා අරගෙන ඒක හොඳට බලන්න ඒක අන්ත නැති බව තේරෙයි. හැබැයි ඒක න අනන්ත කියන එක නෙවෙයි. ඒ වගේ සංඥාව පැත්තෙන් ගත්තත් මේ නිතර වෙනස් වෙන දෙයක් නිට්යයි කියලා සුඛයි කියලා සුභයි කියලා ආත්මයි කියලා ගත්ත විලෝපණය තමයි අපි මේ දවස පුරා විඳවන්නේ. භාවනාදී කන්නේ ගත්ත දේ අවධානයට ලක් කරලා පරීක්ෂාවට ලක් කරලා බලනකො ওই විදියට අන්තද, නිට්ටියද, සුඛද, සුභද, ආත්මද කියලා. එකක්වත් හරියන්නේ නැහැ. ඒකට අපි කියන භාවනා කැඩුනා. සතිය කැඩුනා. මට ඒක සංඥාවක හිත තියාගන්න බෑ. ඒ මොකද අපි හිතනවා සංඥාවේ හිත තියාගන්න පුළුවන් දෙයක් කියලා. සංඥා කියන්නේ ස්ථිර දෙයක් නෑ. මේ සංඥා වෙනස් වෙන එක දරා ගන්න බැරි නිසායි අපි මේ භාවනාව කැඩුනා භාවනා කරගන්න බෑ මේ මොනවා හරි ditth සංඥාවක හිත තියාගන්න හදන්නේ අර සංඥා වෙනස් වෙන බව පිළිගන්න තරම් මනස මෝරලා නැති නිසා. ඉතින් බුදුජාන් වහන්සේට ඒක මෝරවලා දෙන්න බෑ. ඒ නිසා බුදුජාන් වහන්සේ මෝරපු මනසක් ඇති කෙනාට කියනවා ඔය සංඥාව වෙනස් වෙන එක උඹේ සතිය දෝෂයක්වත් සීල දෝෂයක්වත් සද්ධාවේ දෝෂයක්වත් නෙවෙයි. ඔක තේරුම් ගන්න සද්ධාවක සීලයක සතියක ඉඳගෙන Taman තියෙන ලද සංඥා සලකුණු කද්දාවත් හිතින් නෑ මේ විදිහට. ඒ සංස්කාරය කියලා කියන්නේ අපි අර අපිට ඕන විදිහට මේ දේවල් සකස් කරන්න හදනවා. මේ ඉහළට පහළට ගන්න ගඟ හරස් වේලි දාලා හරස් කරන්න හදනවා. කියනත මේ සෝදපාල වෙලා ගැන සදාචාරේ වේලි දාලා හදන්න හදනවා. අද්දපු ගමන් මේක පුදුම කිපිල්ලකට ඇවිල්ලා ඉතින් මේ මිනිස්සයා පුදුමාකාර වෙහෙසකටපත් වෙනවා. Taman හිතාගත්ත මේ Tamanගේ අභිමතාර්ථ නැත්තම් හීන ඔප්පු කරගන්න බෑ. සාක්ෂාත් කරගන්න බෑ. මගේ කිට්ටුවන්තයෝ මට ඒක උදව් කරන්නේ නැහැ කියලා සංස්කරණය කරන්න හදන මනුස්සයා සංස්කරණයට ලක් වෙනවා. ඇඹරීමකට ලක් වෙනවා. ඒතර විඥානීය මුත් කරන්නේ මේ විනාශ කළ හැකි දේවල් සහ නොකළ හැකි දේවල් වෙන් කරන විනාශ කළ හැකි දේවල් මගේ කරගන්න. මම අයියා, මම රජ්ජුරුවෝ, මම අක්කා. මේ මේ දේවල් මං කියන විදිහටයි තියෙන්නේ. මං කියන දේ අහනවා. හිතු කියන තැන හිටින දරුවා හදන්න හදනවා. විඥානයක් ධානය. ඔය එක් එක්කත් කියන දයක් අහන්නේ. මම කොහොමද ඒ වගේම තමයි දරුවෝ. ඉතින් අන්නේ විදිහට මේ භාවනා කරන කෙනා ලෝකය අනන්තයි නෑ අන්තයි කියන එක නෙවෙයි කියලා ඔප්පු කරන්න හදනකොට ඒ මනුස්සයාට බහන එපා වෙනවා. හරීම කම්මැලි භාවයකටපත් වෙනවා. ඒක හොඳට තේරෙන්නේ මේ කමඨාන සුද්ධ කරනකොට මේ නিত্য වශයෙන් අන්ත වශයෙන් දකින්න යෝගාවචරය බලන්න. නමුත් කිසිම දෙයක් නিত্যත් නෑ අන්තත් නෑ. ඒ දේවල් නැවත නැවත බැලීදී පේනවා ඉස්සල බලපු එක ආයතරේ බලනකොට නැහැ. ඉතින් යෝගාවචරය හිතන්නේ ඇස් දෙක පීදාලා ආය බලලා එක්කෝ පෙනුමේ දෝෂයක් නැත්නම් සතියේ දෝෂයක් නැත්නම් මගේ මේ ඒකට එළවුම මදි සද්ධාව මදි කියලා ඒ මොකද මේ අන්තවාදීව දේක කෙලවරක් තියනවා කියලා කියන බැලීම අපේ හිතට වැදුනට පස්සේ බුදුජානනාංශය කියනවා මේ විදිහට අන්තවා ලෝකෝති වච්ච දික්ටි ගහනං කියලා. ඒ කියන්නේ ඒක බොරුවට මේ කොහොදෝ අනේකක් අල්ලගනින්නක් දික්ටිගත මේතන් ඒක අපේ ජීවිතයට අත්‍යවශ්‍ය නැහැ. මේ රූපේ වෙනස් වෙනවා වෙනස් වුණාට කමක් නැහැ කියලා බාරගත්තට සියදීනස ගන්න ඕනේ මේ පුංචිව තිබුණ රූපේ මම තරුණ වයසටපත් වෙනවා තරුණ වයසටපත් වෙලා ඉඳ වෙනවා ඊට පස්සේ නාකියල මැරිලා යනවා ඉතින් කොහෙද මේකේ අන්තයක් තියෙන්නේ මේක වෙනස් වෙනවා. ඒක බාර ගැනීම අත්කලමතාන යෝගේ නෙවෙයි. එම් බාරගත්ත කෙනාට ඍතු ගුණයට අනුව ආහාර වලට හැටි වෙනස් වෙන්න පුළුවන්. නෑ නෑ මගේ මේ රූපලාවන්‍ය මෙහෙම තියානින්න ඕනේ. මේ පෞරුෂත්වයේ තියානින්න ඕනේ කියලා යම් කිසි කෙනෙක් රූපේ අල්ලගත්තොත් අන්තවසේ ඉතින් ඒක නට අනිවාර්යයෙන්ම මේ වෙනස් වෙන ලෝකේ විසම ලෝකේ ගැටුමක් ඇති වෙනවා. ඉතින් මෙන්න මේක ඔප්පු කරන්නයි සරුවචන් වහන්සේ මේ රූපාකාරයෙන් අන්ත නෑ කියලා ඔප්පු කරන්නයි මේ තමන්ගේ කයට ලද ලද වෙලාවේ හිත යොදලා බලන්න කියන්නේ. ප්‍රධාන වශයෙන්ම මේ ඉරියව් වෙනස් කිරීම නැතුව මේ කය පවත්වන්න බෑ. මැරිච්ච දෙයි පණ තියෙන දෙයි වෙනස තමයි පණ තියෙන එක නලියනවා. කොයි වෙලාවෙත් නලියනවා අපි පණ කියන්නේ ප්‍රාණි කියලා කියන්නේ නලියන ගතියද. මැරිච්ච දෙයි කියලා කියන්නේ ඒක තිබ්බ තැන මුත්ත තිබ්බා වගේ තියෙනවා. භාවනා කරන එකට කියනවා ඔබ හොල්ලන්නේ නැති වෙන්න හිතපන්. සීල සමාදන් වෙනවා. ඉක්මව ගනි. ඒකල බලපන් උඹ හොල්ලන එකටත් මේක හෙල්ලෙනවා. උඹ හෙල්ලුවේ නැතත් මේක හෙල්ලෙනවා. නිතරම මේ කය විනාශ වෙමින් පවතින බව පරියන්කේක ඉන්නකොට තමයි නොසෙල්ලි ඉන්න අදිෂ්ඨාන කරන බලන් හිටියට මේක හුස්ම ගන්න එක නැතුව පවත්න්න බෑ. කය පිම්බීම හැකිලිම නැතුව පවත්න්න බෑ. නැත්නම් මේ පොළවේ හැපෙන බව දැනෙන්නේ නැතුව පවත්න්න බෑ. නලියන්නේ නැතුව පවත්න්න බෑ. ඒ නිසා කොයි වෙලාවක හරි යෝගාවචරයා නොසල්වි ඉඳ අදිෂ්ඨාන කරගෙන භාවනා කරගෙන යනකොට දැක්කොත් මේ ජීවිතය කියලා කියන්නේ දැන හෝ නොදැන හෙලවෙන ගතියක්. කම්පන වෙන ගතියක්, චලන වෙන ගතියක්. ඉතින් ඒ නිසා නොසොල්වා හිතාමතා නොසොල්වා මේක දිහා බලාගෙන ඉන්නකොට අපි ආශ්‍රව ප්‍රසවාසය දැක්කොත් ඒක න අන්තවාදී පුද්ගලයෙක් නම් එයා වාර්තා කරනවා ආනාපානෙ දැක්කයි කියලා. බුදුජානක වහන්සේ කියන උඹයි දැකපු දේ නিত্য සුඛ සුබද එතනක වෙනස් වෙන අන්තයක් නැතුව වෙනස් වෙන කෙලවරක් නැතුව වෙනස් වෙන එකක්ද බලන්න නම් ඔය දැකපු එකම නැවත නැවත බලන්න කියනවා බලනකොට පේනවා මේ ඉස්සර තිබුණ මේ ආස්වාද තිබුණ සීතල ප්‍රසආසන උණුසුම් වෙනවා දිගට තිබුණ ආස්වාසේ කෙටි වෙන්න පුළුවන් කෙටියට තියෙන ආස්වාසේ දික් වෙන්න පුළුවන් කොටින් කියනවා නම් ආස්වාස ආස්වාසේ සහ ප්‍රස්වාසේ පෞද්ගලික ලක්ෂණ ලයිස්ට්ුවේ අන්තයක් නැහැ. ලයිස්ට්ුව ඕන තරම් හදාන්න පුළුවන්. දවසින් දවස දවසින් දවස අපි හිතනවා දැන් මං ආනපාන දැක්ක දැන් හරි කියලා හිතන්නේ අන්තවාදී පුද්ගලයා. කවදාකවත් ඒක අන්තයක් නැහැ. බලන්න බලන්න කොච්චර දෝ ආස්වාස් ප්‍රසවාසී විවිධ පැතිකඩ නැත්නම් විවිධ පෞද්ගලික ලක්ෂණ පේනවා. ඒ නිසා භාවනාවේ අන්තයක් තියෙනවා කියලා හිතන කෙනා මම දැක්ක ආනපාන දැක්කයි කියලා ඒවා පරිච්ඡේදය සමාප්ත කරනවා. අන්තයක් තියනවා කියන එක නෙවෙයි කියන බලන එකට පේනවා මේ දැන් බලපේක ආයසරයක් බැලුවොත් ඒ ලයිස්ට් එකට තව එකතු කරන්න පුළුවන්. මේන මේ විදිහට බැලුවොත් හැම වෙලාවෙම භවනාව අලුත් වෙනවා. හැම වෙලාවෙම ආස්වාසින් ආස්වාසයට වෙනස්කම් තියෙනවා. ආස්වාසයෙන් ප්‍රසවාසයට වෙනස්කම් තියෙනවා. ඒ හැම වෙනසක්ම මේ අන්තයි කියන අදහසට අභියෝග කරනවා. වැඩි වැඩියෙන් බලන්න බලන්න බලන්න අන්තිමට යෝගාවචරයට මේ අන්තවාදීය අන්තයි කියන එක නැති වෙන්නේ කොතනද? මේ ආශ්වාසය මේ ප්‍රාශ්වාසය කියලා හොඳට දෙක වෙන් කරලා දැක් ගන්න පුළුවන්කම තියෙද්දි දිගින් දිගට බලනකොට ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනස නැති වෙන්න පටන් ගන්නවා. ආශ්වාසය වගේමයි ප්‍රශ්වාසය ප්‍රශ්වාසය වගේමයි ආශ්වාසය ඒක ඇඟෙන්නේ යෝගාවචර දැනෙන්නේ මිනී කරගන්න බැරුව යනවා. ආශ්වාසය කියලා මිනී කරනකොට ආශ්වාස ප්‍රශ්වාසය දන්නේ. ඒක නිසා මෙනෙහි කිරීම තියෙන තාක් විතක්කේ තියෙන තාක් වෙන්කොට හඳුනා ගන්න තාක් අපි නිකන් අන්තයි වගේ පටන් අරගන්න. නමුත් භාවනා කරගෙන කරන යනකොට මේ ආස්වාසේ මේ ප්‍රස්වාසේ කියලා අන්තවත් ගතිය දෙක එකිනෙකට කලවම් වෙන්න පටන් ගන්නකොට උඟව දෙනෙක් භාවයෙන් නැගිටලා යනවා. භාවනා කැඩිලයි කියලා හිතලා සතිය නැති වෙලයි කියලා හිතලා සමාධිය නැති වෙලයි කියලා හිතලා ඒ කම්මැලි කියලා හිතලා නීරස වෙලා එහෙම නැත්නම් ඒකාකාරී වෙලා ඒ මේ ලස්සන දෙකක් තිබුණ එක එක වගේ එන්න පටන් ගන්නකොට ඒකාකාරී වෙනවා. මේ මේ தত্ত্বය භාවනා වැඩමුළුවකදී අවබෝධ කරගන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරයා මේ අන්තවාලෝකයේ කියන යුද්ධයට ආයුධ සස් කරගත්ත කෙනෙක් වගේ. එයාට තේරෙනවා මොනම අරමුණක් හෝ අරගෙන ඉරියව්ව හෝ අරමුණක් අරගෙන ඒකම නැවත නැවත බලනකොට ඒකේ සටහන් සහ ආකාර වලට අන්තයක් නැහැ. ඕනෙම සටහනකට යන්න පුළුවන්. ඕනෙම ආකාරයකට යන්න පුළුවන්. අන්තිර බන්නකොට මේ දෙකක් වශයෙන් ගත්ත වම දකුණ ආස්වාස් ප්‍රසවාසී පිම්බීම හැකිලිම වගේ බලන දේවල් අතර සමාන ලක්ෂණ පහළ වෙන්න පටන් අර ගන්නකොට තමයි මේ අන්තවාලෝකෝ කියන දාර්ශනීය මතය එතන මේ මතවාදය බිඳෙන්න පටන් අරගන්නේ එතනින් එහාට යන්න තරම් යෝගාවචර පෞෂප්ත්‍යක් නැහැ. එක්කෝ සුතමේ ඥානෙ නැහැ. එහෙම නැත්නම් එක දිගට බලාන ඉඳලා මේ මේ අන්තයක් තියලා පටන් ගත්ත දේ දැන් බොඳ වෙන්න පටන් අර ගන්නවා. අන්තේ සීමාව මරියාදාව කැඩලා බිඳලා යන්න පටන් අර ගන්නවා කියන එක දකින්න තරම් අත්දැකීම් නැහැ. තුන ඒක දරා ගන්න තරම් පෞරුෂත්වයක් නැහැ. ඒ තරම්ම අපි මේ රූපේ අන්තයි කියන එකේ වාල් භාවයටපත් වෙලා තියෙනවා. ඉතින් ඒක ගොඩක්ම සදබලව තියෙන්නේ ජීවිතයේ මන්ද දශකේ වර්ණ දශකේ මන්ද දශකේ ක්‍රීඩා දශකේ වර්ණ දශකේ බල දශකේ තියෙන වෙලාවේදී ඒ යෝගාවචරයට අමාරුයි මේක අන්තයක් නැහැ කියලා තේරුම් ගන්න. ඒ නිසා පළවෙනි අවුරුදු 10යි 10 ඉඳලා 20 වෙනකම් 20 ඉඳලා 30 වෙනකම් 30 ඉඳලා 40 වෙනකම් වයසේ කෙනෙක් භවනාට පෙළඹෙනවයි කියන එක වෙන්නේ නැති දෙයක් ලෝකෙ. මොකද එයාට මේ අනන්තයි අන්ත නැහැ කියන එක දරා ගන්න බෑ. එයා තාම මම වෙමි කියන එක මේ රූපය හරහා ස්ථිර කරමින් ඉන්නේ. ඒක නිසා ඒ මන්ද දශකයේ කියන පළවෙනි අවුරුදු 10 දී එනතම මේ ක්‍රීඩා දශකයේ කියන 10 ඉඳලා 20 වෙනකම් ඊට පස්සේ වර්ණ දශකයේ කියලා මේ රූපේ හැඩගස්වන 20 ඉඳලා 30 වෙනකම් ඊට පස්සේ 30 ඉඳලා 40 වෙනකම් වෙන මේ බල දශකයේදී අන්තයි කියන අදහසේ තමයි අපි බැඳිලා අධ්‍යාපනය කරන්නේ සල්ලි හම්බ කරන්නේ ගියක් හදාගන්නේ පවුල් කන්නේ මේ නිට්‍ය වූ අන්ත භව ඇති කරන්නේ. ඒ නිසා ගිහි ලෝකේ ඒ වයස්කාර අයට මේ බණ ගැඹුරුයි කියන. මේක දර්ශනයක් අපිට තේරෙන්නේ නැහැ. මොකද තේරෙන්නේ නැහැ නෙවෙයි තේරන්න ඕන කමක් නැහැ. ඒ කට්ටියට ඕන කළ තියෙන මේ අන්තවාදීකමක් ඇති කරගන්න. නමුත් ਸਰවචනාංශේ වැඩ ඉන්න කාලෙම අවුරුදු 7 සංකීර්ණ සාමණේර එතන විසාකා මහෝපාසිකා වගේ අය කුශාග්‍ර බුද්ධිමත් ඒ කට්ටියට මේක තේරුණා. අන්තයි කියලා පටන් ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒ අන්තයි කියන එක නිෂේධ කරන්න පුළුවන්. බොරුව කියලා පෙන්නලා දෙන්න පුළුවන් එක අරමුණක් දිහා බොහෝ වෙලා බලා සිටින්න. ඒකට කියනවා අනුපස්සනා කරනවා කියලා. නැත්නම් විපස්සනා කරනවා කියලා. ඉතින් ඒක මේ අදත් එදත් සර්වඥන්සී ඉන්න කාලෙත් අදත් කිසිම කෙනෙක් අභියෝගයක් වශයෙන් යන භාවනා කරන්න කැමති නැහැ. මොකද ඒගොල්ලන්ට ඕන තියෙන්නේ භාවනා කරලා ලකුණු ලබා ගන්නයි. භාවනා කරලා Tamanට තවත් ආඩම්බරයක් ඇති කරගන්නයි නැත්නම් මමයට ඔටුන්නක් පලඳ ගන්නයි. නමුත් මේ අන්තයක් නැහැ කියන කතාවට එනකොට එහෙම ඔටුන්නක් පලඳන්න මමයක් නැති බව නැත්නම් එහෙම රූපාකාරයක් නැති බව වේදනාකාරයක් නැති බව තේරුම් ගන්න මේ ආත්මේ කරන ලද කුසල් වලින් බොහෝම අඩු බලපෑමක් තියෙනවා. ඒකට අනිවාර්යයෙන්ම පෙර කරන ලද උබ්බේච කත පුඤ්ඤතා කියලා පෙර කරන ලද කුසල් භාවය අවශ්‍යයි. නැත්නම් මේ සංකීර්ණ සාමනීර වගේ ඇත්තන්ට විසාකමාවේ පාසිකා වගේ අවුරුදු 7ේදී සුමනාට වගේ අවුරුදු 7ේදී මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා මේක මේ තේරෙන්නේ නැහැ කියලා මන් දොස්සහය වෙලා පැත්තට යන්න නෙමෙයි තියෙන්නේ. අපිට කවදා හෝ තේරෙන්න නම් අපිට මේක තේරෙන්නේ නැති වෙන්න හේතුව අපි මේක අන්තයි කියලා අල්ලගෙන ඉන්නවා. අන්තයි කියලා අල්ලගත්ත මනුස්සයා සැලසුම් හදනවා. නිර්මාණ කරනවා. අභිවෘද්ධියක් පතනවා. ඒ ඒ තුනේම සැලසුම් කිරීම, නිර්මාණ කිරීම, අභිවෘද්ධියක් පැතීම අන්තයි කියලා හිතන අයගේ රෝගයක්. මේක පෝෂණය කරන අධ්‍යාපනයක් අද තියෙනවා. නිර්මාණශීලීත්වය පෝෂණය කරන, අභිවෘද්ධිය පෝෂණය කරන, සැලසුම් හදන ලෝකයක්. සර්වඥංශ පෙන්වන්නේ හදන තරම් සැලසුම් කැඩෙනවා. ඒක පිළිබඳ කතා කරන දෙයක් නෑ. කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ. කැඩෙන ගෙවල් ඔබ මොකටද හදාන්නේ? ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙංගිය දාගෙට නිලිලා තැවෙන්නේ. අපි හැම හදන හදන ගයක්ම බොහොම ආශා කරනවා. සංසාරය පාස අපි ශරීරයක් හදනවා. ඒ යොරිච්ච දාසේ ගෙංගිය දාගෙට නිලිලා තැවෙනවා. ඊට පස්සේ ආය සංසාරය බලාපොරොත්තු වෙනවා. ඉතින් අන්න ওই ගතිය ඔප්පු කර දීමයි ලෝකේ තියෙන අභිවෘද්ධියයි. ලෝකේ තියෙන නිර්මාණවාදයයි නිර්මාණශීලීත්වයයි. තමයි සැලසුම් කිරීමයි බලනකොට අද හැම දේශපාලනයක්ම දේශපාලන සැලසුම් වලින් පිරීලා. හැම ආර්ථිකයක්ම ආර්ථික සැලසුම් වලින් පිරීලා. හැම සමාජ දර්ශනයක්ම සැලසුම් වලින් පිරීලා. ඒ කියන්නේ ඒක ඔක්කොම අන්තභාගීව ගිහිලා තියෙනවා. නමුත් ਸਰවචනාසික ප්‍රකාශය තුලත් දේශපාලන සමාජික ආර්ථික සැලසුම් තියෙනවා. මොකද ඒවා දැඩි මතධාරී වෙලා නැහැ. ඒක නිසා දේශපාලනඥයෝ ආර්ථික විශේෂඥයෝ සමාජ විශේෂඥයෝ බුදුජාණන් වහන්සේගේ පාඩම් පන්ති කර ගන්න හදනවා ඒගොල්ලන්ගේ මේ බංකොලොත් නිර්මාණ පෝෂණය කරන්න වෙන්නේ බුදුජාණන්සේම කිසිම දවසක එහෙම සැලසුම් කිරීමක් සැලසුම් හැදීමක් නිර්මාණශීලීත්වයක් කතා කරන්නේ නිර්මාණය කරන්න හදනවා දුකක් තමයි නිර්මාණය කරන්න කියලා කියන්නේ මේ ලෝකයේ හදපු එක අනික් ආගම් වල කියනවා නිර්මාණය කරපු එකයි කියලා දෙවියන් ආදී ලෝක නිර්මාණය කෙරුවා ලෝකෙම ඇව්වා ආදී වශයෙන්. බුදුන්සේ සඳහන් කරන බෝරිදත්ත ජාතකයේදී මේක ලෝකියමක් මැව්වා නම් ඒකම අවලා තියෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් දුකක්. අපිට ඒක තැනක වාඩි වෙලා ඉන්නවත් බෑ. ඒ තරම් දුකක් නම් ඒ තරම් මායාවක් නම් ලෝකේ ඒ තරම් මුසාවක් නම් මේක මවලා තියෙන දුකක්. ඒ නිසා මේකට කියන්න තියෙන්නේ මායාකාරය කියලා නෙවෙයි විනාශකාරය කියලා. ඒ නිසා අපිත් යමක් හිතනවා නම් සැලසුම් කරන්නේ අපිත් නිර්මාණය කරනවා අපිට නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ දුකක් විතරයි විනාශයක් විතරයි. එනිසා මේ ලැබිලා තියෙන මේ චිත්තක්ෂණයේ වර්තමානයේ එළඹ වාසය කරන එකනාගේ ප්‍රධාන ලක්ෂණය තමයි එයා මේ අනාගත සැලසුම් පිළිබඳව ගොඩාක් පෙට්‍රල් පුච්චන්න යන්නේ කරදර වෙන්නේ නැහැ. සැලසුම් තියෙනවා නමුත් හරියන්න පුළුවන් වරදින්න පුළුවන්. නමුත් ඒ විනෝට මේ ලැබිච්ච වර්තමාන මොහොතේ එළඹ වාසය කිරීමට අත්‍යවශ්‍ය නැහැ සැලසුම්. සැලසුම් කියනෙවුවා අපේ නිෂ්පාදනයේ අතුරු ඵලයක් විතරයි. නිෂ්පාදනය කරනකොට මේ ජීවිතයේ නිෂ්පාදනයේ සැලසුම් නොකර ඉන්න බෑ. පුළුවන් නම් නොකර ඉන්න ඒක තමයි දක්ෂකම. නමුත් මේකෙන් සැලසුම් එළියට එනවා. නමුත් ඒක සැලසුමක්වත් මගේ කියා ගන්න නැතුව ආත්මේ කර ගන්න නැතුව මම කියා ගන්න නැතුව ඒ කටයුතු කරන්න නම් එයාට තියෙනවා ගැඹුරෙන් කියනවා අප්පනිහිත විමුක්තිය කියලා. පණිදි කියලා කියන්නේ එල්ලේ. පණිදි කියලා කියන්නේ අභිමතාර්ථය. අපි මුළු ලෝකෙම කැරට්ටලේ පිටිපස්ස යන ගුරුව වගේ මොකද්ද අසම්පූර්ණ වෙච්ච අභිමතාර්ථයක් කරා යනවා. ඒක ලැබුණට පස්සේ ආන්තික වූ සැපක් ලැබෙයි කියලා. ඉතින් අපිට පේනවා සමහරු ඒ પરමාර්ථයට ගිහිලා තියෙන උමුත් අපි වගේම තාම විදුයි. එකෙකුට ඔක්කර ලැබිලා නැහැ. ඉතින් ඒක නිසා අන්තයි කියලා බාරගත්තොත් ඒකට බුදුදහම කියන්නේ දික්ටි මේතං. ඒක නිකන් ඔලුවට දාගත්ත දෘෂ්ටියක් විතරයි දික්ටි ගහනන් ඒක එකට එකට පොත් වෙන්න පටන් ගන්නවා. ඒක මත තව තව දික්ටි ಗುಣ ಗುಣ වෙන්න පටන් ගන්නවා. ගුණිතයක් බාටපත් වෙනවා. දික්ටි ගහනයක් බාටපත් වෙනවා. දික්ටි කාන්තාරං ඒ කාන්තාර කියන්නේ වැලිතලාව කිලෝරක් නැතුව තියෙනවා බය උපදවන තරම්. සිටිජේීම ඉක්මෝල යන තරම් මේ අන්තයි කියන එක රූපේට යනවා වේදනාවට යනවා සංඥාට සංස්කාර විඥාණයට ඔස්සේ මගේ ආයත යනවා අපේ ආයත යනවා දිගට මේක මගේ රට මගේ ආගම කියලා මේ බදා ගන්නවා අන්තවාදීව එතකොට මේක ditthi කාන්තාරයක් පාත් වෙනවා ditthi විසූකයක් වියලි වෙලා වේලිච්ච මිදිය ගිඩියක් වගේ ඇකිලෙන්න පටන් ගන්නවා රැලි ගහන්න පටන් අර ගන්නවා මේ දෘශ්‍යයට වැටෙනවා ditthi විපන්දිතයක් ඊට පස්සේ කලන්තයිච්ච මිනිස්සුකයි ගහන්න ගන්නවා ස්පන්දනය වෙන්න පටන් අර ගන්නවා අයියෝ මං හිතාගත්ත මේ මගේ ලෝකේ මං ඉදිරි පිටම කඩාන වැටෙනවා එහෙම නැත්නම් මේ අද විදුරු මාලිගාව කැඩෙනවා බුදුන්සේ සඳහන් කරන්නේ පොඩි දරුවන් වැල්ලේ හදන ලස්සන වැලි මාලිගාවක් වගේ ඉතින් කොච්චර නිර්මාණය කළ හැදුවත් රැල්ලක් එහෙම වැදුනොත් තිබුණු තැන හොයන්න බෑ ආන්නේ වගේ විපන්දිතයකට යනවා ඒ ඒ වගේම මේ ඒක Tamanට දුකක් පරිලහයක් ඇති කරලා දෙනවා මම මේ හදපු දේ කියලා ඒක අන්තයි මේක මගේ අයිතිකාරයා කියලා මම පట్టල කරගත්ත ගමන් ඒක විපරිණාමයට ලක් වෙන හැම වෙලාවෙම අදුම් මනුස්සයා නිර්මාණ ශිල්පියා දැවෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක දුකක් විඝාතයක් පරිලාහයක් උපායාසයක් මේ Taman අන්තයි කියලා ගන්න එක. ඒ නිසා යෝගාවචරයට පටන් ගන්නකොට නිමිත්තක් කියලා එකක් ඕනේ තමයි. නැත්නම් ඉන්න ඉරියව්ව කියන එක ඕනේ තමයි. නමුත් එකෙන් අදහස් කරන්න ඒ ආනාපාන වශයෙන් බලන නිමිත්ත හෝ පිම්බි පැකිලි වශයෙන් බලන නිමිත්ත හෝ ඒක ඒක ඝනව නොසලෙන වෙනස් නොවන නීත්‍ය දෙයක් විදිහට නෙවෙයි සලකන්න තියෙන්නේ. ඒකේ සටහන් වෙනස් වෙනවා, ආකාර වෙනස් වෙනවා. කාලය අනුව වෙනස් වෙනවා, දේශය අනුව වෙනස් වෙනවා. අන්නේ වෙනස් වෙන වෙනස් වෙන දේ බලන්න නම් අන්තයි කියන දෘෂ්ටිගතේ රැඳී පවතින තරකයි. ඒක හරි අමාරුයි මේ අනිකුත් ආගම් වල ඉන්න අයටත් වඩා බෞද්ධයාට පවා අමාරුයි. මොකද බෞද්ධයා උනත් මේ මතධාරී ගොඩක දික්ටි ගන්නවා තියෙනවා. ඒ නිසා අපි ඒක භාවනාවට නගනකොට ආශ්වාස ප්‍රශ්වාස එක ගත්තොත් පටන් ගන්නකොට බොහොම දීර්ඝ ආශ්වාස දීර්ඝ ප්‍රශ්වාස අපිට වැටෙනකොට අපිට ඒකේ නිට්ටය අන්තයක් මේ ආශ්වාසය මෙතන ඉවරයි ඊට පස්වාස මෙතේ පටන් ගන්න මෙතෙන් ඉවරයි කියලා වගේ පේනවා. නමුත් ආස්වාද ප්‍රසවාස උඟ වේලාවක් බලනකොට මේ ආස්වාසිය ඉවර වෙන තැන කිසිම අන්තයක් නැහැ. ප්‍රසවාසය ඉවර වෙන තැන කිසිම අන්තයක් නැහැ. අපි ඒක තැනකදී ඉවරයි කියලා විනිශ්චය කරනවා මිස ඒ ගෙවෙන හැටි බලාන හිටියොත් හැම ආස්වාසයක් අන්තිමේම නිවන තියෙනවා. හැම ප්‍රසවාසයක් අන්තිමේම නිවති නිවන තියෙනවා. නමුත් මගේ ඉඳුරන් කියනවා මේක අහුවෙන්නේ නැහැ. ඒක දැනෙන්නේ නැහැ. මෙතෙන්ට නිකන් අහුවෙනවා. එතනින් එහාට බෑ කියලා අපි කරහරිනවා. ඒ නැත්තම් මුදා හරිනවා. උදුවට සතියෙන් බලන්න හිටියොත් මේ පේන් පටන් අරගත්ත ආශ්වාසයේ අන්තේ කොහෙද කියලා පේන්න පටන් ගත්ත ප්‍රශ්වාසයේ අන්තේ කොහෙද කියලා හොඳට තේරෙනවා. ඒ කිසිම තැනක පැහැදිලි පිරිසිදු අන්තයක් නැහැ. අද අන්තයේ කියප එක හෙට වෙනකොට තියෙනවා තව පේනවා කියලා. හෙට බැලුවොත් එහෙම තවත් ඒකටම අවධානය යොමු කරලා චීන කන්නඩියට දාලා තවත් අන්තයක් තියෙනවා. ආන්නේ විදිහට මේ අන්තේ බලාන බලාන බලාන යනකොට අන්තේ සහ අන්තේ කෙලවර කියන දෙක අතර වෙනසක් නැතුව ඔළුව තෝන්තුවටපත් වෙනවා. ඒක අද විද්‍යාවේ වෙන්න පටන් අරන් තිබිලා තියෙනවා. ඒ විද්‍යාවේ නම් කරපු කිසිම දෙයක ඒක පවත්වාගෙන යෑමේ හැකියාවක් නැහැ. ඒක විපරිණාමයටපත් වෙනවා. ඒ නිසා යෝගාවචරයා අරමුණක් අල්ලගෙන කොයි අරමුණවත් ප්‍රශ්නයක් නැහැ. ඒ අරමුණ මේක අන්තයක් නැතය කියන අදහසින් බැලීමට කියන්නේ අනජ්ජෝසිතේ කියලා. අජ්ජෝසිතේ කියලා කියන්නේ අන්තයක් තියනවා කියලා ඒක බදාගෙන ඒකට රිංග ගන්න එක. මේ බැලුවට බලන්න බලන්න බලන්න මේකේ අන්තයක් නැහැ. මේක බොඳ වෙච්ච දෙයක්, දියාරු වෙච්ච දෙයක් කියලා කියන්නේ ඒකට රිංග ගන්න යන්නේ. අජ්ජෝසිත අජ්ජෝසිතානති තථාගතාන. දැක්ක තමයි. දැක්කට මේ මම දැක්ක දේ කියලා මේක මගේ පරිේශනයේ ප්‍රතිඵලයක් කියලා එතන මේ මගේ නිර්මාණයක් කියලා එයා ඒක අන්තවාදීව බාර ගන්න යන්නේ මොකද මේක මමත් වෙනස් වෙනවා බලන නිර්මාණයත් වෙනස් වෙනවා කියන අනන්ත ගතිය බොහෝ දුරට මේ අනිත්‍ය ගතියත් එක්ක සම්පාත වෙලා තියෙනවා අර මන්ද දශකේ වර්ණ දශකේ ක්‍රීඩා දශකේ බල දශකේ වගේ එනකොට ඒ කෙනාට තාම ඒ ගොඩ නැගීමෙන් පවතින මේ දේවල් අන්තයක් නැහැ කියලා පිළිගන්න තරම් ආත්ම ශක්තියක් නැහැ. වයසෙන් බලනවා නම් පාරමිතා ශක්තිය තියෙන කෙනෙකුට නම් හත් අවුරුදු වයසේ වුණත් මේක තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා මේ අග්ගිවච්ඡකොත් පරිබ්‍රාජකයා බුදුජානන්සේට සඳහන් කරන දේ වහන්සේට අන්තද කියලා අහනකොට ඒමයි සත්‍යයි අනිත්‍ය ප්‍රත්‍යහන්ත පන්සේ නැහැ කියනවා. ඒතර වහන්සේ මොකද්ද තියෙනවයි කියන්නේ කියලා. ඒතර බුදුරජාණන්සේ සඳහන් කරනවා මම ඕක නෑ කියන්නේ අන්තයි කියලා බාර ගත්තොත් ඒක දික්ටිගත මේතන් ඒක නිකන් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි අමු දෘෂ්ටියක් විතරයි ඒ වගේම තුට්ටි ගහනන් ඒ දෘෂ්ටියත් එකට එකට හැත් බැඳෙන දෘෂ්ටියක් ඒක මත තව තව ගොනු වෙන දෘෂ්ටියක් ඒක කාන්තාරයක් ඒක වේලිල්ලක් එහෙම නැත්නම් 10ක් පරිලාහයක් විපන්දිතයක් ඒක නිසා ඒක කවදාකවත් එවැනි වෙහෙසකර හිතක් ඇති කෙනාට නිවන සාන්තියක් විරාගයක් පහළ වෙන්නේ නිසා උපදින තාක් උපදිනේ දුකයි නැති වෙන තාක් නැති වෙන්නේ දුකයි කියන එක විතරයි සරුවචනසික ඉගැන්වීම. ඒක නිසා මොකක් හෝ නිමිත්තක් අපමට නිතරම පේන නිමිත්තක් අරගෙන ඒක දිහා විස්තර වශයෙන් බලලා බලන්න බලන්න බලන්න ඒකේ <clears throat> අන්තයක් නැති බව පැති දෙකකින් අපිට ධර්මයේ පෙන්ලා දීලා තියෙනවා නැත්නම් බලන්න කමඨාන සුද්ධ කරගන්න ඕනේ ආස්වාසයෙන්ල පාස්වාසයට යනකොට ආස්වාසයෙන්ල ප්‍රස්වාසයට මාරු වෙන මාරු වෙන නැත්නම් ආස්වාසයේ නිමාව සහ ප්‍රස්වාසයේ මුල ප්‍රස්වාසයේ නිමාව සහ ආස්වාසයේ මුල කියලා මේ මාරු වෙන තැන හැමදාම අපට গুপ্ত විදියටයි සිද්ධ වෙන්නේ. අඩු ගන්න අපිට ආස්වාද ප්‍රසවාස පේන්නේ ඒ නිසා ආස්වාසයෙන් ප්‍රසවාසයට මාරු වෙන ප්‍රසවාසයෙන් ආස්වාස මාරු වෙන ඉර කොතනද මේ ආස්වාස ඉවර වෙන කොතනද ප්‍රසවාසය පටන් අරගන්නේ කියලා කිව්වොත් බලන්න බලන්න බලන්න හරි අමාරුයි ඒක දවසුත් මතක් කරා අපි ඉගෙන ගන්න කාලේ තිබුණා රාජ්‍ය තන්ත්‍රයේට විධායක නිලධාරීන් මේ CS ලා බඳව ගන්න ඉන්ටර්විව් එකක් සමුක පරීක්ෂණයක් තියෙන වෙලාවේදී ඒ හිටපු අමාත්‍යංශයේ ලේකම්තුමාම ගිහිල්ලා දැනට විධායක නිලධාරීන් වශයෙන් බැඳෙන රජයේ ඒදන්තවරුන්ගේ දැනුම මදි කියලා අභියෝගයෙන් එකක් සමුක පරීක්ෂණ ලක් කළ පත්‍රය දාලා තිබුණා. දැන් හැදෙන මිනිස්සෙකින් ඇහුවොත් දැන් මේ විධායක නිලධාරියෙක් තනතුර ගන්න හදන මේ CS පාස් වෙච්ච කෙනෙක්ගෙන් සහකාර ඒජන්තකම දෙන්න ඉස්සෙල්ලා රස්සාව ගන්න දෙන්න ඉස්සෙල්ලා පරීක්ෂණදී ඇහුවොත් මහලිකගේ දිග කොච්චරද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. එක්කෙනෙක්වත් දන්නේ නැහැ. ඒ තරම්ම කියලා දොස් කියලා දෙනවා. ඉතින් මේක මහ ලොකුවට පත්තරේ ගියා මේ රට බාර ගන්න හදන කට්ටිය රටේ මූලික දැනුවත් නැහැ. මහලිකගේ දිගවත් දන්නේ නැහැ කියලා. ඉතින් ඒක මිනිස්සෙක් අහලා තිබුණා ඔබතුමා දන්නවද කියලා. පත්තරේ වාදිර කියලා තුන ඔබතුමා දන්නවද මහලිකගේ දිග? ඉතින් මිනිස්සයා කියලා තිබුණා 236 නේ. කොතන ඉඳලා කොතෙන්ද 236? ඕගොල්ලෝ ගත්තේ සීත ගඟුලේ ඉඳලාද? සීත ගඟට පොඩ්ඩක් උඩින්ද මහලිකඟ පටන් අරගන්නේ. ගඟ මොයේ කටට වැටෙන්නේ අහවල් තැන්නේ ඒ හරිය කොයි කොතනින්ද ඉඳලාද ගත්තේ? කවුද මෙන්නේ? උදුවට කවුද කියව බොරුවක් නෙමෙයි. මේ තව කෙනෙක් කියන්නේ නැහැ කියලා මනස නිඳ කරන්න නැහැ. 236 කියලා පොතේ ලියලා තිබුණාට මහලිකඟ පටන් ගන්න තැනක් තියෙනවා. කවුරුර ගිහිලා තියෙනද මුල හොයන්නේ? අතුගංග රාශියක් තියෙනවා එකකවත් මුලක් නැහැ. දැන් කැලිකක පටන් ගන්න තැන තමයි අපේ දොලේ මුල. ওই වතුර කියලා තමයි කැලණි ගඟට. ඒත් මෙතෙන් නම් නෝ කැලණි ගඟ වෙනස්. ඒ තමුසෝ කියන්නේ තමුසේ දන්න මගුලකට නෙවෙයිනේ ওই. ඔගේ අන්ත තියනද දැනුනේ. ඒකල මහලුවට මේ දැන් හැදෙන කටිය දැනුනේ නැහැ කියලා කෑ ගන්නවා කියලා දීපුවම අර මනුස්සයර බොහොම ප්‍රසිද්ධ විධායක නිලධාරියෙක් ඒ දවස්වල හිටියේ මේ රාජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ලේකම්. මේ අපි දැනුම කියලා අපිට පෙන්වන්න දැන මේ අන්ත කරගත්ත කුණු අරබන්නේ. දැනුමේ අන්තයක් නැහැ. අපිට වෙනවට ආස්වාසේ මුලක් හොයන්න බැරි නම් ප්‍රසවාසේ මුලක් හොයන්න බැරි නම් අපි ආස්වාද ප්‍රසවාස දෙකයි යන්නේ මොකද? බලපන් බල්ලා ඔගේ මුලක් නැති බව පෝරපන්. බලපන් බල්ලා ඔගේ අගක් නැති බව පෝරපන්. අගේ ඉඳලා මුලට මාරු වෙන්න බට බලපන් මල්ලෙන් ඇහිල්ල බට කවදා බලන්න පුළුවන්ද කියලා. බලන්න බෑ මත් වෙනවා. කිසිම කෙනෙකුට ආස්වාසේ 100 100ක් කරලා ප්‍රසවාසේ දැකින් බලන්න බෑ. බලන්න බැරි වෙලා අපි මේ හුස්මෙන් ජීවත් වෙන සත්තු කියලා අපි පිළිගත්තට මැරණකන්වත් එක එක්කත් එක හුස්මක්වත් දැකලා නැහැ. දැක්කනම් මැරෙන්නේ නැහැ වමරණී වෙනවා. ආස්වාසි ඉවර වෙන කම්ම බලලා ඊට පස්සේ ආස්වාසේ පටන් ගන්න තැන බලන තියා අපිට අඩු ගන්න හුස්මටවත් හිත තියාගෙන ඉන්න බෑ. ඕනේ තුවාලයක් සනීපෙන හැටි බලන්න කොතනද සනීප වෙනවා කියලා ඉර ගහන්න පුළුවන් තැන කොහෙද කියලා හිතන්න බෑ. එහෙම ගන්නෑ. කැස්සක් සනීපුණාට පස්සේ එසේම 100ට 100ක් යන්නේ අර කැස්ස පොඩ්ඩක් සමනේ වෙනවා. අනිත් දවසේ කැස්ස වෙනකම් පොඩ්ඩක් පාත් වෙලා තියෙනවා. මේ දැන් ඔය පිළිකා රෝගී කියලා ඔක්කොටම හරියට දොස් කියනවනේ අපි පිළිකා රෝගීන් කියලා. ඉතින් දැන් දන්නවා කිසිම මිනිසෙකුට ජීවිතේ පිළිකා සෛල නැති කෙනෙක් නැහැ. ඒ පිළිකා සෛල මලත් එක පිට වෙනවා, මූත්‍රත් එක පිට වෙනවා. ඉතින් මසල පිළිකා නැහැ කියන හැබැයි හැමදාම පිළිකා සෛල හැදෙනවා පිට වෙනවා. එකෙක්ගේ ඌ පිට වෙන එක පොඩ්ඩක් නතර වෙනාට පස්සේ ඒක තැනක එකතු වෙන්න පටන් ගන්නවා. ඒත් පිළිකාව කියලා බාර ගන්න. තාම කියන්නේ අර්බුදේ කියලා. අර්බුදේ කියලා බෙහෙත් දෙන්න පටන් ගත්ත ගමන් ඒක එහෙම ගුලි වෙලා එයා බලකඳුරක් හදා ගන්නවා. හදාගත්තට පස්සේ ඉන්න පිළිකා කියන. ඉතින් මේ මනුස්සයා පවුලේ කට්ටියත් එක්ක අඬාගෙන, මැරීගෙන දඟලන පටන් ගන්නවා. අයියෝ අපේ මහත්තයාගේ ඔළුවේ පිළිකාවක්ලු මාස දෙකල ජීවත් වෙන දැන් මැරෙනෝ කියලා මැරෙන්න හදනවා. ඔය අඬනේ කාලඟත් ওই පිළිකාම තියෙනවා. ඌට අඬන්නයි කියන්නේ නැහැ. හැබැයි හොඳක් තියෙනවා කාට හරි කිව්වොත් එimhe තාත්තට හරි අම්මට හරි මාමට නැන්දමට හරි පිළිකාවක් තියෙනවා මාත් දෙකේ මැරෙන්න අන්න එදාට නිස්සරණවනේ කොහෙද තියෙන්නේ භාවනා කරනවා කියන්නේ මොනවද යෝග භාවනා කියන්නේ මොනවද ස්වභාවික ආහාර කියන්නේ මොනවද අයියෝ අපි මේවා දන්නේ නැහැ නේ කියනවා ඉතින් අර පිළිකාවට පිංගි දෙන්න තමයි පිළිකා නොතිබුණා නම් තවත් පෙන්කල කෙල පෙන්කල කෙල යන දෙන්න පුළුවන් ආකාරයේ මාස දෙකෙන් මැරෙන්න පිළිකාවක් එදාට ඌ ඔක්කොමලා භාවනා කරනවා මේකේ කුටි හදන්නවා දැහැින ගන්නවා ඒගොල්ලෝ අහනවා මේ ස්වභාවික ආහාර කියන්නේ මොනවද සක්මන කියන්නේ මොනවද පිළිකා නොහැදෙන්න කොහොම ජීවත් වෙන්නේ අප්පා. දැන් හොඳනම කියලා වෙලා තම මාස දෙකෙන් මැරෙනවා කියවට පස්සේ ඔක්කොටම සිහි එන්නේ. කවුරු හරි දන්නවනම් මේ ජීවත් වෙන හැම මිනිස්සයා තුළම පිළිකා සෛල නිතර හැදෙමින් තියෙනවා. ප්‍රතිශතයේ මෙච්චර උඩට ගියම පිළිකා කියලා කියනවා. ඒ මොකද පිළිකාට වෙදකම් කරනකොට සෞඛ්‍ය සම්පන්න සෛල සියල්ල මැරලා යනවා. ජීවිත සෛල කියන්නේ ඇඟේම සෛල જાතියක්. ඉතින් වෙන් කළ වෙඩි තියන්න බෑ යාර. තොගේට වෙඩි තිබ්බට පස්සේ දේශීය මිනිස්සුත් මැරෙනවා කියන්නේ. තමන්ගේ සෞඛ්‍ය සම්පන්න සෛලත් මැරෙනවා. ඉතින් මේක මේ වගේ භයානක රෝග මේ හැම රෝගයකම උච්චරයි. ඒ නිසා බුදුජාන විශ්ේ සඳහන් කරනවා මේ එකෙක් හරි මේ ලෝකේ ජීවත් වෙන අමනේ මම නිරෝගී කියලා හිතනවා නම් ඒ ඉතින් මෝලෙක් මෝඩෙක් කියලා වෙන කවුද කියලා අහලා තියෙනවා. හැම එකකටම හැම ලෙඩේම තියෙනවා මේක හරියට රෝග නිකණ්ඩුවක් රෝග කැදැල්ලක් වගේ කුරුල්ලෝ කෑලි කැබලි එකතු කරලා කැදැල්ල බැඳිනවනේ. උගේ ලගිනවනේ. අපේ ආත්මේ läගලා තියෙන්නේ රෝග කැදල්ලක් මත. මේක රෝගයක්. ඉතින් අපි හිතනවා මේ වෛද්‍යවරයා රෝග නැති කෙනා ලෙඩා රෝගියයි කියලා. වෛද්‍යවරයාට ලෙඩාට වැඩිය පොඩ්ඩක් වැඩියෙන් තියෙනවා. ඕන වෛද්‍යවරයෙක්ගෙන් කතා කරලා අහන්න බෑ. ඔය ඒ මනුස්සයා ගෙදර යනකම් ඉන්නේ කොත්තමල් ටිකක් අම්බලා පොඩි. දොස්තරට ලෙඩාට පැන්ඩෝල් දෙනවා. නැත්නම් බය වෙන්නේ නැතුව හැමදාම නිින්දට පෙර පැන්ඩෝල් බෙද දෙක දෙක අරගෙන පුදිය ගන්න. පුළුවන් නම් නිින්දෙන් පස්සේ කුණත් ගන්න කියලා ගෙදර යනවා. මිනිහා කොත්තමල් ටිකක් බීලා පුදිය ගන්නවා. මහ විකාරයක් ඔකේ තියෙන. අපි මේ නිට්ටය කියලා දන්න නිසා අපි නෝ දොස්තර කියලා වෙනම જાතියක් ඉන්නවා. ලෙඩු කියලා තව જાතියක් කියලා නෑ. හැම දොස්තරම ලෙඩෙක්. හැම ලෙඩෙක්ම වෙදෙක්. ඉතින් අපි එකල කියනවා මේ ඒ කට්ටිය වෙනම අපිට නෑ. අපිට ලෙඩක් නෑ, වෙද්දුත් නෙවෙයි. අපි මේ ක්‍රිකට් ගහන කට්ටිය, අපි බයිලා කියන කට්ටිය, අපි පිච්චර් බලන කට්ටිය කියලා අපි එක එකන එක එකන නම් වනම් හදාගන්න ඇදුවට ඔය එකකවත් ඉරක් නෑ. ඒක හොඳට දකින්න පුළුවන් දේ තමයි දැන් මම ජීවිතේ ගත්තාම ලොකු සාංශිත එක භාවනා කරනකොට මම ආනාපාන සතිය තමයි ඉසලේ එකක් තිබුණේ. ඒක අල්ලගත්තා. ඊට පස්සේ බුරුමේ ගියාට පස්සේ ගහලා තලලා ඉතින් පිම්බි වැකිලිම ගන්නවා. ඒකෙත් මං අයියා. දැන් මෙහි ආවට පස්සේ ආය ආනාපානෙ උගන්නවා දැන්. ආනාපානෙ කරනවා. මේ බුරුම සාංශිත ගියාට පස්සේ ගනම් ඔබ මිනිහෙක් කරලා ඇරිය ලංකාවට දැන් ආයෙ නාස්ති වෙලා වැඩක් නැහැ. දැන් ආයෙත් ආනාපානෙ උගන්නවා. මින් වැඩක් නැහැ කියලා. ඊට පස්සේ ලංකාවේ කට්ටිය කියන අයියෝ බුරුම කියලා සවුත් වෙලලා මේ පිම්බීමක් ඇකිලක් අල්ලගෙන ඇවිල්ලා ඉතින් මට තේරෙන්නේ මේ දෙක අතර වෙනසක් නැහැ. ආනපාන කෙලවරක් සහ පිම්බීම ඇකිලි පටන් ගන්නමක් කියලා දෙයක් නැහැ. බලනකොට මේ හුස්ම ගන්නකොට පිම්බීම ඇකිලි පේනවා. පිම්බීම ඇකිලි බලනකොට ආනපාන පේන. සමහර ඉන්නවා මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා දවස් සති 10යි දවස් 10යි භාවනා 10ක් විතර කරලා තාමත් ආනපාන කරනවද පිම්බීම ඇකිලිම කරනවද කියලා තේරුම් ගන්න බැරුව මූල කර්මත්තානේ තේරුම් ගන්න බැරුව කමඨහන් සුද්ධ කිරීමේ වார்த்தාවක්වත් ලියා ගන්න බෑ. මොකද මේ අන්ත වශයෙන් දකින්න හදනවා. මම පිම්බීම හැකිලිම කරන්න මට ආනාපානෙ බෑ. නැත්නම් ආනාපානෙ කරන කට්ටිය විරුද්ධ පක්ෂේ. පිම්බීම හැකිලිම කරන කට්ටිය අපේ කට්ටිය කියලා ගුරුකුල වාද හදා ගන්නවා. යම් තැනකට ගිහිල්ලා ආනාපානෙ ගෙවෙනකම බලපු කෙනාට නැත්නම් පිම්බීම හැකිලිම ගෙවෙනකම් බලපු කෙනාට මේකේ විවිධ සටහන් විවිධ ආකාර තිබුණට ඒ සටහන් සහ ආකාර අතර අන්තයක් නැහැ. ඒක නිසා මායෙන් වැටකොටු නැති අපේම අපේම අපේ ලොක් කියලා සින්දුවක් තියෙනවා. මේ මායිම වැටකටු වල තමයි අපි බන්ධන වෙලා තියෙන්නේ. මම මම අසවලා. මේ වැට මේ සීම මොකද සින්ද? මුරකාවල් නැති වැටකොටු බැමි නැති. අපේම අපේම අපේ ලොක්. අපි ඉපදෙනකොට හිතේ එතන. දැන් ඉගෙන ඉගෙන ගන්නවයි කියලා කියන්නේ අපි මුරකාවල් දා ගන්නවා. වැටකොටු බැමි හදනවා. මේ භෞතික විද්‍යාව, මේ රසායන විද්‍යාව, මේ භෞතික විද්‍යාවේ මේ ඝන, මේ ද්‍රව, මේ වායු ඊට ඌව බලන්නේ ඕන ඝන ද්‍රව වායු බලනකොට මෙන්න තාප විද්‍යුතය කියලා තව භෞතික විද්‍යාවේ තව එකක් ආවා. මේ අපි ආවට පස්සේ. දැන් හතරක් තියෙනවා. ඊට පස්සේ වෙනම විෂයක් තියෙනවා, වෙනම ෆැකල්ටි එකක් තියෙනවා, වෙනම ඩිග්‍රී එකක් තියෙනවා. අපි ඉන්න කාලේ ඝන ද්‍රව වායු විතරයි තිබුණේ. ඉතින් හැමදාම මේක වැවෙනවා. ඒක තමයි පුතන්ස් කියන මම දික්ටි ගහනවා. හැත් බැඳි බැඳි හැත් බැඳි බැඳි යනවා. නිවනට කවදාකවත් යොමු කරන්නේ. අවබෝධයට කල්දාකත් යොමු කරන්න. ඒක නිසා සරුවචන සඳහන් කරලා තියෙනවා. අන්තයි කියලා ගත්තනම් මෙයා දැඩි මතධාරි. අර කවදාවත් බුදුන් පේන්නත් නැහැ. බුදුන් ධර්මික දකින්නත් නැහැ. ධර්මිකුත් නැහැ. මොකද එයා දැඩි ඒ දේ ඔප්පු කරන්න දඟලනවා. අන්තවාදී. ඉතින් ඒ බමුණා අපි කියන මේ අග්ගිවච්ඡගත බ්‍රාහ්මණයා බුදුරජාණන්සේ අන්තවාදී කිව්වත් පරාදයි අන්තවාදී නැහැ කිව්වත් පරාදයි. නිසා බුදුරජාණන්සේ අන්තවාදී කියන්නේත් නැහැ අන්තවාදී නැහැ කියන්නේත් නැහැ. අන්තවාදී කියලා අහන්න නෑ මම අන්තවාදී කියන්නේ ඇයි කියලා කියන මිසක අනන්තවාදී කියන්නේ නැහැ. ඒක තමයි ඊගාසු දවසට අපිට ගන්න තියෙන ප්‍රශ්නේ. එයා අන්ත අනන්ත කතාවක් කතා කරනවා. ඒ නිසා අපි ගන්න හුස්මක් ගත්තොත් එහෙනම් අපි කාට හරි බැඳීමක් ඇති වුණා තරහක් ඇති වුණා නැත්නම් ප්‍රිය අප්‍රිය ගති ඒ හැම දෙයකම අපිට පේනවා මේක උපාදේ මේක විපරිණාමය මේකේ භංගය කියලා ඒක අපි වෙනමම චිත්තක්ෂණයක් වශයෙන් වෙන් කරගන්න උත්සාහ කරනවා උත්සාහ කරපුවාම මේකේ මනාපමනාප තියෙනවා. ඔත් ලක්ෂ කෝටි වාරයක් මේක බලනකොට පේනවා මේ මනාපයි කියපු දේ පස්සේ අමනාප වෙනවා. මේ අමනාප කියපු දේ පස්සේ මනාප වෙනවා. වේදනා සහිතයි. පුදුම විදිහේ චපල ගතියක් තියෙනවා රූපෙටත් වඩා. ඒ නිසා අපි භාවනා කරගෙන කරගෙන යනකොට අපේ ලෝකේ තියෙන මේ රුචි අරුචි නැති වෙන්න පටන් ගන්නවා. සත්පුරුෂයාට ඒක අභිවෘද්ධියක් අසත්පුරුෂයාට නීරසකමක් වෙනවා. අසත්පුරුෂයාට ඒක කම්මැලිකමක් වෙනවා. මේ ලෝකේ අපි මනාප දේවල් පිටිපස්ස හොයන්නේ ගියාට ලැබෙන හරියක් ලැබෙන දුක. අමනාප දේ තුල තමයි සත්‍ය තියෙන ඉඩ තියෙන. ඒ නිසා මනාපමනාප දෙකටම සමසේ හිත පැවැත්වීමට අපි සතිය කියලා කියනවා. හරි අමාරු කියලා දෙන්න. මොකද අපි හිත කොහොමඩක්වත් සතිය මනාපෙන් අපට අපි වෙන් කරලා අන්තවත් කරගත්තාම ඉබේම හිත යන්නේ මනාපෙට. නමුත් ඒකේ සත්‍ය නැහැ. ඒ නිසා මනාපමනාප දෙකටම සමසේ හිත දාලා කටයුතු කරන මේ සතිය උගදෙනෙක් හිතන්නේ බුද්ධ ආගමයි කියලා. ඒක හිතන්නේ ඒක වෙනමම ලෝකයක් වාගේ. ඒ නිසා යෝගාවචරයට හරි අමාරුයි තේරුම් කරලා දෙන්න. ආනාපානි කරලා ඉවර වෙලා දිනු යෝගාවචර නම් තේරුම් ගන්න පුළුවන් මේ මනාපමනාප කියන මේ වේදනා දෙකේම තියෙන දෘෂ්ටියක් විතරයි. ditthi ගහණයක්, ditthi කාන්තාරයක් මිස මේ ලෝකයේ දේවල් වල මනාපමනාප නැහැ. අපි විසින් මේක වක්කරන එකක්. ඒ දාගත්ත වෙලාවේ ඉඳලා අපිට ඒ ශෝක පරිලාහ විඝාත මේ සවුපාසය ඇති වෙනවා. ඒ නිසා මේ දේවල් දිහා එහෙම බලන්න බෑ කියලා ਸਰවඥාසික මතයක් තියෙනවා. අඩු ගානේ ආස්වාද ප්‍රසවාස කියන මේ වම දකුණ කියන මේ රූපවල අන්තයක් නැති බව තේරුම් ගන්න පුළුවන් නම් ඒ කෙනාට උපදී සැලසුම් කිරීම එන්නේ නැහැ මම සැලසුම් කරන්න කිසිම දෙයක සීමාවක් වෙන් කරන්න බෑ. ඔක්කොම එකිනෙකට බද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා මේකෙන් මේක වෙන් කරන්න බෑ. ඒක නිසා ඒක තීරුම් අරගන්න පුළුවන් නම් යෝගාවචරයට සම්මුති ශ්ලෝකයේ ජන සම්මුතියේ තියෙන දේවල් බannකොට මේ අපි ගෑනු පිරිමි පැවිදි උපැවිදි බෞද්ධ බෞද්ධ කියලා ඉර අඳින්න ගියාට මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන ඉතින් කොච්චර ලේසිද ගෑනුණත් පිරිමුණත් මිනිස්සුයෝනේ කියලා ගන්න එක පැවිදි උනත් පැවිදුණත් මිනිස්සුයෝනේ බෞද්ධ උනත් ඇතුළත් මිනිස්සු වෙන කියලා ඒ නිසා අන්තවාදී වෙලා ඒක තමයි ඔය දැඩි මතධාරී කියන්නේ අන්තවාදී කියන දෙක එකට යන්නේ යම් වෙලාවක අපි දැඩිව අන්තවාදීව අපි තේරවාදී කියනකොටම එයාගේ හිතේ මනුස්සකම නැති අපි යම් කිසි නිලයකට යම් කිසි தත්වයකට අන්තවාදීව බැඳිච්ච ගම ඒ ප්‍රමාණයට යාට මනුස්සකම නැති වෙනවා. තව කෙනෙකුට අනුකම්පා කරගන්න බැහැ. ඒ නිසා අපි සමාජික ධර්ම අනුව කරදරයක් නැතු ලෝකේ ජීවත් වෙන්න නම් ඔය දැටිමත් දහරි වෙන්න නරකයි. අන්තවාදී වෙන්න නරකයි. ඉතින් අද ලංකාවේ නැත්තම් දේශපාලනේ ලෝකේ වැළුවොත් අද වෙනකොට පුදුම විදිහට මේ මෙයාගේ කොටස් කැඩිලා, නිකාය වශයෙන් කැඩිලා, වාද වශයෙන් කැඩිලා ඒවටම දැටිමත් දහරි කටයුතු කරන යන නිසා ඒකම පවුලේ අය ඇතුළේ කුලංකා ගැනීම. ඒකම සමිතියේ, ඒකම නිකායේ තියෙනවා. නමුත් මේ ඔක්කොම තියේදී මම අවුරුදු 30ක 40ක දැකලා තියෙන මේකේ තියෙන මේ අමන ගතිය නිසාම ඉතාමත්ම මධ්‍යස්ථ මතධාරී පිරිසක් ඉන්නවා. ඒ පිරිස කවමදාකවත් එකම නිකායකටවත් බැඳෙන්නේ නැහැ. එකම සම්මිතියකටවත් බැඳෙන්නේ නැහැ. ඒගොල්ලෝ වර්තමාන මොහොතේ විතරක් ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන ආයක අතරේ වර්ධනයක් පසුගිය අවුරුදු 20 තුන ඇතුළත තියෙනවා. ඒගොල්ලෝ මේ දැඩි මතධාරී නෑ, අන්තවාදී නෑ. එහෙම නැත්නම් මූලධර්මවාදී නෑ. මානවවාදී කියන කපියට ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා කවදා හෝ කවුරු හරි මේ අන්තවාදී ගතියෙන් අන්තවාදී ගතිය තියෙන අනතුර තේරුම් අරගෙන අන්තවාදී නොවේ කියලා ඉන්න කෙනෙකුට භාවනාදී ඉරියව්වට එන ඕනේ කරදරයක් ඉවසා ගැනීමේ ශක්තියක් තියෙනවා. භාවනාට එන වේදනා කරදර, සද්ද කරදර ඉවසා ගැනීමේ ශක්තියක් තියෙනවා. මොකද මේ එකම කරදරයක්වත් අන්ත නැහැ. ඒක ඉවර වෙනවා. තව එකක් එනවා. තව එකක් එන නිසා එකක් එක ගැටෙන දෙයක් නැහැ කියලා. ඒ පුද්ගලට ඒක ලේසි භාවනා කරන්න නිසා භාවනා යම් කිසි කෙනෙකුට අපහසු නම් ඉදියා වල්ලන්න අපහසු නම් අරමුණ අල්ලන්න අපහසු නම් සද්ද වේදනා හිතිවිලි අපහසු නම් ඒ පුද්ගලට ඒ තරම් අන්තවාදී අදහසකින් පිළීමක් තියෙනවා. ඒක නා තීරුම් අරගත්තොත් දැන් මම මේ සද්දයකට චෝදනා කරන්නේ ඒ සද්ද ඉවරයක් වෙයි කියලා හිතුවොත් තමයි. මේ සද්ද දිගටම තියෙනවා ඉතින් චෝදනා කළ වැඩක් නැහැ. දැන් මේ මීතිකල භාවනා කරන කුරුල්ලන්ගේ සද්ද නැති කරන්න ඉතින් වැඩක් නැහැ නේ කතා කරලා. උන් කොහිලාත් කියා ගන්න තියුවට කවුරුත් දොස් කියන්නේ නැහැ. ලවුඩ් ස්පීකර් එකක් දැම්මොත් කියා ගන්නවා. ඒකට අන්තයක් තියෙනවා. ඒක කරන්න ඕනේ කියලා. මේ ලොකු සාංචින්න කාලේ මේ නැති වෙච්ච ලොකු සාංචි කිව්වල අපේ ලොකු සාංචින්න කාලේ මට හොඳට භාවනා කරන යනකොට ස්පීකර් සද්ද ඇහෙනවා මට භාවනා කරන්න බෑ කියලා. ඒකට ලොකු සාංචි අවුරුදු 70 84 හැරමිට ඇනකොළු අපි යක් අපි දෙන්න ගිහිල්ලා අර ස්පීකර් දාන හමුදුරට ගිහිල්ලා කියමු. ඒ පන්තරේ හමු කෙනෙක් නේ බුද්ධඝමේනේ. ඔබ වහන්සේට භාවනා කරන්න බෑ කියලා මගට යනකොට නම. දැන් පන්තලේ හමුදුරන් නම් ගිහිල්ලා ස්පීකර් නැතර කරන්න කියන්න පුළුවන්. දැන් ඕනම ඇවිල්ලා හෙට කිව්වොත් එimhe ආශයන්තරක් කරන සද්ද ඇහෙනවා භාවනා කරගන්න බෑ කියලා මම දැන් උඩ ගිහිල්ලා ආශයන්තරන්ත කරන්න බෑ. පිස්සු කෙලින් නැතුව ගිහිල්ලා භාවනා කරන්න. ඒකේ අන්තයක් තියෙනවා කිව්වොත් ඒකට හටම් කරන්න හිතනවා. මේක ඉවර කරන්න පුළුවන් කියලා. දැන් උඩින් එන ආසෙන්තර බාධායි තමයි. කියලා නැත කරත හැකියි. දැන් මේ කුරුල්ලෝ කෑ ගහන කරදරයි තමයි. ඉතින් නැත කරන්න බැන්න මොකද්ද වෙන්නේ? ආයි ඔක අන්තයක් නෑ. ඔගේ කෙලවරක් නෑ. මුන්නේ භාවනා කරපන් කියලා අපි නිකන් බොහොම නිකන් යාට හත් පහත්. බොහොම නිහතමානීව කරගන්න පුළුවන් වැඩේ තියනවා. අර අන්තවාදී කෙනා හරි දඩ මත, දැඩි මත, හරි හරි ඔලොමලයි. එයා කියන මේ කවුරු හරි කරන දෙයක් මේකේ මුලක් අගක් තියෙනවා මේක අපි නැති කරන්නේ බාහන පැත්තක තියලා කසපට ගහ ගන්නවා මේක නැතර කරන්න යනවා. ඒකේ වෙනකොට තව එකක් එනවා. ඒ නිසා මේ කරදරවල එහෙනම් මේ හදන සැලසුම් වල අන්තයක් නැහැ. ඒක හොඳම දේ තමයි කවදා හෝ කාට හරි යෝගාවචරේකට ආශ්‍රද ප්‍රසවාසි භාවනා කරලා ඒක ගෙවෙන කම්ම අන්තිකට යන කම්ම භාවනා කරන්නේ උගා කමාරු වැඩක්. භාවනා කරන්න පුළුවන් නම් එයාට තේරෙනවා මේ සමස්ත ආනාපානේ නතර වෙනා වගේම එක ආස්වාසයක කෙලවරක් තියෙනවා. එක ප්‍රස්වාසයේ කෙලවරක් තියෙනවා. මෙන්න මේ කෙලවර දක්නාසුලුව භවනා කරොත් කෙලවරක් දක්නා සුළු ගතියද කියන අන්තවාදී ගතිය. එනම බලනකොට අන්තවාදයක් නැහැ. කෙලවරක් නැහැ. වේදනාවක් ඉවරන තැන බලන්න. සද්දයක් ඉවරන තැන බලන්න. හිතවිල්ලක් ඉවරන තැන බලන්න. අපි කුටි කුටි වශයෙන් දැන් මේ හිතවිලි ඉවරයි කිව්වට හිතවිලි ඉවරයි කියලා එකත් හිතවිල්ලක්. දැන් මගේ හිතවිලි ඉවරයි කියනවා. ඒකත් හිතවිල්ලක් තමයි. ඒ නිසා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. මොකක් පිළිබඳව අපි මඤ්ඤාණා කරන්න ගියොත් ඒක වෙනසයක් බවට පත් වෙනවා. මිසක්ක කිසිම දෙයක් මේ ලෝකේ අන්ත වෙන්නේ නැහැ. ඒකට ශක්ති සංස්ථිති නියමයේ කියලා භෞතික විද්‍යාව උගන්වනවා. මොනම ශක්තියක්වත් නැති වෙන එක වෙන දෙයක් බවට පරිවර්තන වෙනවා. අපි හිතනවා වෙන දෙයකට පරිවර්තනය වීම විපරිණාමය තිබුණු දෙයක් නැතිවීම කියලා. මේ අනුව තමයි ওই විශේෂ ශේෂ්ත්‍ර හැදෙන්න පුළුවන්නේ. එහෙම නැත්නම් ශිල්ප කලා හැදෙන්න පුළුවන් වෙන්නේ. නමුත් තියෙන දෙයමයි වෙනස් වෙවි යන්නේ කියලා බැලුවොත් අපි මේ ලෝකෙට එකතු කරපු දෙයක් ඇත්තේ නෑ. එකතු කරලා තියෙනවනම් එකතු කරලා තියෙන දෘෂ්ටියක් විතරයි. දෘෂ්ටි ගහණයක් විතරයි, දෘෂ්ටිකාන්තාරයක් විතරයි. එන්නේ විදිය දෘෂ්ටියක් ගන්න නැතුව සිටීමට ධම්මිකහමඳුරෝ මට කිව්වේ අදෘෂ්ටිය කියලා. සම්මාදිට්ඨිය කියන්නේ යන්න එපා. දිට්ඨියකොත් කොයි එකක් වැරදි. අද්දිට්ඨියක් තියෙනවා. ඒ අර දිට්ඨියත් වැරදි, මේ දිට්ඨියත් වැරදි, දිෂ්ඨියක් නොගෙන සිටීම අන්තවාදයට අසු නොවි සිටීමක් ඒ නිසා භාවනා කරන යෝගාවචරයට මේක කෙලින්ම සම්බන්ධයක් පේන්නේ නැති වුණාට තමන් මොකේකට හරි චෝදනාවක් කරන වෙලාවක තමන් කොතරම් හරි ඉල්ලීමක් කරන වෙලාවේ තමන් දන්නවා මේ චෝදනා කරන දේ අන්තවාදී කියලා දැනගත්තු විතර අපිට චෝදනා කරන්න පුළුවන්. තමන් මොකේට හරි ඉල්ලීමක් කරන වෙලාවේදී මේක ඉවරයක් කරන්න පුළුවන් කියලා විතර චෝදනා කරන්නේ. නමුත් මේ චෝදනා කරන දේ අන්තයක් නැහැ. ඒක විශ්මාරු කරලා නැවත විදියකින් මතුවෙනවා. ඒක නිසා ඒකත් එක්ක තැවීමක්, ගනුදෙනු කිරීමක්, එල්ල කිරීමක් වෙනුවට පණිදාය භාවනා වෙනුවට අපණිදාය භාවනා නැත්තම් අනිමිත්ත අපණිහිත කියලා බුදුරජාණන්සේ විමුක්ඛ මාර්ගයක් පෙන්ලා දීලා තියෙනවා. පණිති පිටවන්න එපා. අහවල් දී කරගන්න බාරනා කරනවා කියන්නේ නැතුව මේ දේවල් වෙනස් වෙන බව නැත්නම් වෙනස් වීම එල්ල කරගෙන කරන භාවනාවේදී මේ අන්තවත් ගතිය එන්නේ නැහැ. නමුත් ඒක ආරම්භයේදීම බංකොලොත් ගතියක් හිතට තියෙනවා. එහෙනම් භාවනා කරන්නේ ඇයි? මේ වෙනස් වීම බලන්න නම් භාවනා කරන්නේ ඇයි කියලා තරණ පිළිස් හරිම අමාරු භාවනාවට පෙළඹවා ගන්න. අගේම බටේර චින්තනයේ තියෙන අය හරිම අමාරු භාවනාවට පෙළඹවා ගන්න. නිර්මාණශීලීත්වයේ ප්‍රගතිය අභිවෘද්ධිය පතන කට්ටිය හරිම අමාරු භාවනා කරනවා. ඒගොල්ලෝ කියනවා මේ විදිහට අන්තයක් නැති බව බැලීම මේ අන්ත මේ නාස්තික දෘෂ්ටියක් කියලා උච්ඡේද දෘෂ්ටියක් මේ නිර්මාණශීලීත්වයේ තියෙන විරුද්ධ පක්ෂයක් කියලා. ඥානසේ දායඳලා චෝදනා කරලා තියෙනවා. නමුත් ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ ඒක අල්ලාගත්ත මනසට වෙහෙසයි නම් අල්ලාගත්ත මනසට ඒක දුක පරිලහය ඇති කරනවා නම් බුදුන්සේ විකල්පයක් වශයෙන් කියනවා අන්තයි කියලා අල්ලන්නේ නැතුව ඉන්න අනන්තයි කියන්නේ යන්නත් එපා. ඉතින් ඒක තමයි මෙතන මධ්‍යම ප්‍රතිපදා වෙන්නේ. භාවනා කරන්නේ නැට ඒක දැනෙන්නේ ආස්වාද ප්‍රසාද දෙක හොඳට බලනකොට මේ දෙක අතර තියෙන වෙනස්කම් නැතුව දෙක අතර සමவாயයක් එන්න පටන් අරගත්තොත් අන්න තේරෙන පටන් ගන්නවා අන්තයි කියලා පටන් ගත්ත භාවනා දැන් අන්තයක් නැති බව බොඳ වෙන බවට දැන ගැනීම ඒක හරහා යන්න බැරි ගතිය නම් මම හොඳට දකිනවා කමඨාන් සුද්ධ කරනකොට ඒක යෝගාවචරයා පුද්ගලික දෝෂයක් විදියට කම්මැලිකමක් නිරසකමක් විදියට දකිනවා නමුත් ඒක මේ භාවනාව ප්‍රතිඵලයක් මේ අන්තේ නැති වෙනකොට තමයි මේ කම්මැලිකම නීරසකම එන්නේ කියලා ඒත්වයන්ට භාවනා කරොත් නැත්නම් දක්නාසුලෝ භාවනා කරොත් ඒක යෝගාවචර ජීවිතේ හැබෑ වෙනසක් ඇති කරනවා. ඒ නිසා අපිට මේ අන්තවාලෝකය කියන එක විතරක් කරන සම්පූර්ණ චිත්‍රය බවන්න බෑ. අපිට මේ සූත්‍රය දිගට කියවන්න වෙනවා. ඒ වගේ මාතෘකා කීපයක් සාකච්ඡා කරනවා. මම ඒ සූත්‍රයේ තැන් තැන් වලින් කැලීකතු කරගෙනයි මේ දේශනාවට කරුණ එකතු කරේ. ඒ නිසා අපි බලමු මේ අපිට වැටහෙන ටිකත් එකතු කරගෙන මේ දේශනාවලියට නැවත නැවත සමන් දීමෙන් අපි මේ වර්තමානයේ හිත පැවැත්වීමේ සියලු දෘෂ්ටිංගෙන් ගැලවීම නැත්නම් සියලු දෘෂ්ටිංගෙන් 10 පරිලහය නිවීම කොච්චර සාක්ෂාත් වෙනවද කියලා දැනගෙන ඒ මූල ධර්ම වශයෙන් තේරුම් ගත්තා හෝ නොවේවා මිත්‍වේවා වේවා වර්තමානයේ හිත පැවැත්වීමට මේ සූත්‍ර සාකච්ඡා දේශනත් සියලු දෙනාට උදව්පකාරයක් වේවා. එන්නේ උදව්පකාර වෙන තාලෙට බලන්ට යොන්සමස්කාරයේ පහළ වෙන්න ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි ධර්ම දේශනාවට පස්සේ පරණ චාරිත්‍රාක් විදිහට ওই ටිකක් වෙලා ධර්ම දේශනාව ගැන හෝ කමටහන් ගැනම සාකච්ඡා කරනවා. ඉතින් කවිටේ වගේ ධර්ම සාකච්ඡා නිමාවේ ධර්ම සාකච්ඡා නිමාව නාමයේ සාකච්ඡාව සඳහා කියන්නේ කරන්න යවත් තියෙනවා ප්‍රශ්නක් තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා මම කර්ණාවෙන් ඉල්ලා හිටිනවා. එහෙම දෙයක් නැත්නම් අපි ඊතාවතාජ ආදී ගාථා සජ්ජායනා කරලා ධර්ම දේශනාවේ නිමාව සටහන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එත්තාවතාච අම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දීවා එත්තාවතාච අම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුසන්තු සම්ප සම්පatti සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාශත්තා ච බුම්මත්තා දීවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා භුඤ්ඤාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මානිවාර සමාදමෝ